ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 57 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ නැත්තම් 57 වෙනි වැඩමුළුවේ දෙවෙනි ධර්ම දේශනාව සීලුම දෙනා ඒ ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුසල රාශීති භික්කවේ වදමානෝ චත්තාරෝ සතිපට්ඨානි සම්මා වදමානෝ වදෙය්‍ය කේවලෝ අහං භික්කවේ කුසල රාශිය අතිදං චත්තාරෝ සතිපට්ඨානාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කුසල රාශි සූත්‍රය උපුටගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය කියන පොතේ මහා වර්ගයේ සංයුත් සතිපට්ඨාන සංයුත්තේ මේකෙදී සරුවචන් වහන්සේ තමන්ගේ හිතසුව කැමති කෙනාට මේ සතිපට්ඨාන භාවනාවේ තියෙන වටිනාකම ඉස්මතු කරලා හුවා දක්වන්න කරන දේශනාවක් සඳහන් වෙලා තියෙනවා. ඒකෙදී සර්වචනාංශයේගේ මූලික තේමා පාඨය ධ්‍රුව පාඨය වෙන්නේ කුසල රාශීති භික්කවේ සම්මා වදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙය්‍ය. මහණි යම් කිසි කෙනෙක් මනාකොට කුසල රාශිය නැත්නම් කුසල මිටික් මල් මිටික් වගේ කුසල ගොඩක් ගැන කියනවා නම් ඒක නා හරියට කියනවා නම් සතිපට්ඨාන ගැන තමයි කියන්නේ කියලා. එහෙම නැත්නම් ਸਰුවචනාංශේම මේ ලෝකේ යම් කුසල රාශියක් වටිනා දෙයක් වටිනා දේවල් වල සම්පින්දනයක් තියෙනවා කියලා කියනවනම් ඒක සතිපට්ඨානේ බව පෙන්ලා දෙනවා. ඒක කියන්නේ යම් කිසි කෙනෙක් මේ කුසල රාශියක් හඳුනා ගන්න හදන කෙනෙක් සතිපට්ඨානිය පෙන්නලා සතර සතිපට්ඨානිය පෙන්නලා මෙන්න මේකටයි මනාකොට කියන ලද්දේ කුසල රාශියයි කියන්න ඕන කියලා කියනවනම් අනේ ඒක සරුවචන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා විසින් අගේ ආඩම්බරේ කරනවා. ඉතින් ඒක නිසා එකෙන් පෙන්වීමක් කරනවා පින්න පව දෙකෙන් පව අතහැරලා පින්න පැත්ත තෝරුගත කෙනා ඒ පව අතාරින්නේ පුංචි උත්සාහයකින් පුංචි සටනකින් පුංචි කැපකිරීමකින් ඉසාල සලකා බැලීමකින් කැපකිරීමකින් තමයි කෙනෙක් මේ තරම් පව කරන ලෝකයේ පවට බැඳිච්ච ලෝකයෙන් පින පැත්තට පෙළඹෙන්නේ. ඉතින් ඒ පිනෙමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා මේ පවට නැවත ඇදී නොයෑම පිණිසටත් පින පිළිබඳව තහවුරුවක් ඉත්තහවරයක් ඇත කර ඇති කරගන්න එයා පිනෙන් වඩා හොඳ පිනට නිටතරම තල් වෙන ගතියක් තියෙනවා නැත්නම් ඕනම වෙලාවක පිනේ ඉඳලා පවට වැටෙන්න පුළුවන් ඒ නිසා පිනට ගිය කෙනා නැවත පවට නොවැටීම සහතික කරන්නේ ඒ පින තව වඩා හොඳ දෙයකට යොමුවක් ගුණයක් ඉදිරියක් දක්වන්න තමන් සැදී පැදිසිට ගත්තොත් විතරයි. ඒ විදිහට ඒ පින වඩා දක්ෂ විදිහට එහෙම නැත්නම් කුසලයක් නැත්නම් කුසලතාවයක් විදිහට පිනේ වඩා හොඳේකට යෑම තමයි කුසලයේ කියලා සඳහන් කරන්නේ. ඒක අපි <coughs> සාමාන්‍ය ශිල්පීය දැනුම වලදත් කුසලතා පරීක්ෂණ කරනවා. කුසලතා පරීක්ෂණ කරනවා කියලා කියන්නේ තමන් ඊට වැඩිය දියුණු තත්වයකටපත් කිරීමන කරන පරීක්ෂණ. ඒ නිසා පිනක තියෙන හොඳ පැත්ත ඒ පින වඩා හොඳ දෙයක් බාටපත් කර ගැනීමට කරන ප්‍රත්‍යන කුසලයේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට අර භව පින දෙකෙන් පින තෝරගත්ත කෙනා නිතරම සැදී පැහැදී සිටින්න ඕනේ නැත්නම් ඕනම වෙලාවක ඒ කෙනා ආයෙ පවට වැටෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා පින පැත්තට යන කෙනා ඒ පින උපයාගත්ත පින අරසා කරගන්න ස්ථිර සාහසික කරගන්න බුද්ධිය සින්න කරගන්න ඕන නම් ඒ පින නිතරම අලුත් කරමින් වඩා හොඳ පිනක් දිහාට ගියේ නැත්නම් ඕනම වෙලාවක පවට වැටෙනවා. ඉතින් පිනෙන් වඩා හොඳ පින තේරුම් ගැනීමේ හැකියාවට කුසලතාවය කියලා කියනවා. ඒක නිසා අද ඉන්න බොහෝ දෙනා අඩු ගානේ මේකේ මොන්ටිසෝරි පන්තියටවත් ගිහිල්ලා නැහැ. ඔක්කොමලා දඟලනවා පින් කිරීමට. නමුත් කවදාකවත් ඒ පින මීට වඩා උත්කෘෂ්ඨ මට්ටමින් වඩා හොඳ මට්ටමින් කරන්නේ කොහොමද කියන අතට ඉතාමත්ම බලක දැනීමක් තියෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුට මතු කරලා දුන්නොත් මේ පින හැමදාම එක විදිහට තියන්න බෑ. ඒක එන්නේ එන්නේ එන්නේ දියුණු පවුණු කරන්න ඕනේ. දියුණු අනු කරන තමයි ඕනම වෙලාවක පවට වැටෙනවා. අන්නේ දියුණු පවුණු කිරීමේ වැඩපිළිවෙලට තමයි සරුවචන් ආංශේ ඕපනයික ගුණය සහිත මේ ධර්මය අපට තේරුම් කළ දීලා තියෙන්නේ. ඕපනයික ගුණය කියලා කියන්නේ ඒක නිටතරම වඩා හොඳ දෙයකට තල්ලු කරමින් තියෙන ධර්මයක්. ඉතින් ඒක ඒකම තවත් විස්තර කරන්න ඕනෙච්චාම ਸਰවචනාංශේ කෙනෙකුට තමන්ගේ යුතුයකම් භාරයට ඇතුල් කරගන්න කියනවා තමන් රකින්න සීලය හැමදාම අදි සීලයක් වෙන බවට වග බලා ගන්න කියලා. එක තැන පල්ලෙන සීලය එච්චර නම්බුකාර නැහැ. ඒක දුස්සීලයකට ඕනලාක වැඩෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ මම අද මේ ගත කරන සිල් මට්ටම අදි සීලයක් බවට උසස් සීලයක් වඩපත් කරගන්න පුළුවන්ද කියලා. අරිඹුවකින් හරි කමන්නේ. අබ්බමල් රේණුකින් හරි කමන්නේ. ඩිංගිත්ත කරේ දිනු කරන්න ඕන. ඒ වගේම අපි කරන මේ චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් වඩපත් කිරීමේ ක්‍රමවේදය හොයන කෙනා හැමදාම અભිවෘද්ධියකට යනවා. ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාවකට ලං කර ගැනීමට උසස් කර ගැනීමට උත්සාහ කරනගෙන හැමදාම පුදුමාකාර දියුණුවකටපත් වෙනවා. එහෙම නැත්නම් ඒවා මෙට්ට ඇහි වෙනවා. ඒවා ඒවා එහෙම මලකඩ කනවා. වතුර ලිඳකට වතුර ගත්ත ලිඳක තියෙන වතුර නිතර ගත්තේ නැත්නම් ඒ වතුර බොන්න සුදුසු නැහැ. නිතරම හිත අලුත් වෙන්නේ අන්නේ වගේ මේ කුසලයක් කියලා කියන්නේ පින හොඳ දේ වඩා හොඳ දෙයක් බාටපත් කර ගැනීමට නිතර විමසිලිමත් කෙනාට කුසලයක් දක්ෂතාවයක් තියෙන කෙනෙක් කියලා. අන්නේ දක්ෂතා මිටියක් ඒ දක්ෂතා රාශියක් ඒ දක්ෂරා කලාපයකටම තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අභිවෘද්ධිය කැමැති තමන්ගේ හිතසුව කැමැති තමන්ට අනුකම්පා කරගන්න කෙනා අනිවාර්යයෙන්ම මේ කතාව දැනගන්න ඕනේ නිසා චරවචනාංශයේ මේ සූත්‍රයේදී කුසල රාශි කියලා නමකින් ලස්සන නමකින් සතිපට්ඨානය ආමන්ත්‍රණය කරනවා කරලා ඊයේ අපි සාකච්ඡා කරපු සූත්‍රයේ මුල් කොටහේදී අකුසල රාශිය පෙන්ලා දෙනවා. අකුසල රාශිය කියලා කියන්නේ පරිඋත්ථාන කෙලෙස් වලට හිතේ පැන නගින වෙන කෙනෙකුට නොදැනෙන ඒ වුණාට තමයි හොඳටම දන්න කෙලෙස් જાතියට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. ඊට අමතරව තව කෙලෙස් જાති දෙකක් ਸਰවචන්සේ හඳුන්ලා දීලා තියෙනවා. හිතේ පැන නගින අනුන්ටත් පේන කෙලෙස් જાතියක් තියෙනවා. ඒකට කියනවා වීතික්කම කෙලෙස් කියලා. ඒවට කියනවා උල්ලංඝනය වෙන ಜಾති කෙලෙස් සතක් සතෙක් මරනවා කියන එක හොරකමක් කරනවා කියන එක කාමීත්‍යාචාරයක් කරනවා කියන එක බොරුවක් කියලාමක් ඉස්සචන පරිසචනක් කියනවා කියන එක මත්තන් පානයක් කියන එක හැම වෙලාවෙම දෙවන්නේකට පේනවා ඒක නිසා ඒක වසන් ගන්න බෑ ඒක අකුසලයක් හිතේ පැනනගෙන දෙයක් දෙවන්නේකට පේනවා සමාජ නීති උල්ලංඝනය වෙනවා මේ පරිඋත්ථාන කෙලෙස් හිතේ පැන නැගකට දෙවන්නේකට පේන්නේ නැහැ අපිට බොහොම සාන්තව සුදු ඇඳගෙන වැලි මලුවක ඉන්න පුළුවන් නමුත් හිත සම්පූර්ණම කාමෙන් තෙත් වෙලා තියෙන්න පුළුවන්. අපිට ඊටාමත්ම සාන්ත සුන්දර ඉරියව්ව පාත්තගෙන යන්න පුළුවන් හිත සම්පූර්ණම ද්වේෂයෙන් තියෙන්න පුළුවන්. එනනම් භාවනා කරනවාගේ පේන්න පුළුවන් හිත සම්පූර්ණ නිින්ද තියෙන්න පුළුවන්. ඒ වගේම වර්තමාන හිත පාත්තන්න උත්සාහ කරනකොට අනන්තවත් හිත අතීත අනාගතයට පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරන් කෙරෙහි සුදු ඇඳගෙන බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් සද්ධාවෙන් හිටියන සම්පූර්ණ සැකයක් තියෙන බුණා බුදු කෙනෙක් කියලා ලෝකෙ හිටියද ධර්මය කියන එක ඇත්තද ඔය කියන සංඝයා මොකද්ද කරන්නේ ඔය සීලෙකින් නිවන් දකින්න පුළුවන්ද කියලා කොච්චර දෝ සැක තියෙන්න පුළුවන් හැබැයි ඒක පිටට පේන්නේ ඒවට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා මෙන්න පරිඋත්ථාන කෙලස් ටිකට තමයි සරුවචනාංශයේ අකුසල කියන්නේ සතුම් මරණයකට නෙවෙයි නැතු මන් එක කොහොමඩක්වත් අහු වෙනවා හිරේ විලංගු යන්න වෙනවා. මේකෙම නෙවෙයි මම අපාගෙන ඉන්න පුළුවන්. මම බොහොම සිල්වන්තයි. මම බොහොම ධාර්මිකයි කියලා පෙන්වුවාට ඒ තන්තානේ අයිති කෙනා එක්ක නම් දන්නවා මගේ හිත දැන් තියෙන්නේ රාගයක කියලා. එයා දන්නවා මගේ හිතේ තියෙන ද්වේෂක කියලා. එහෙම නැත්නම් නිදිමතක කියන එක පව් වෙලා හරි දැනගන්න. අතීතනාගත දේවල් පිළිබඳ සැක කරනවා අනාගත සැලසුම් හදනවා කියලා දන්නවා. ඒ වගේම තමයි මේ කොච්චර අප වෙලා කැප වෙලා වැඩ කරත් අවශ්‍ය කරන සද්ධාව නැහැ. සැකේ තියෙනවා කියලා දාන්නවා. ඒකට සරුවචන් වහන්සේ අකුසල රාශි කියලා කියනවා. මේක තමයි තමන්ට තමන් හොඳට කැපෙන පිහයකින් යන ගන්නවා වගේ විෂ පොන්නා වගේ වහ කන්නා වගේ වැඩක් තමයි මේ නීවරණ පහත් එක්ක ඇසුරු කර කර ජීවත් කරන ජීවිතේ. ඒකට කියන තියෙන අකුසල රාශි. ඒ අකුසල රාශි අපි ඊයේ දේශනාවෙන් කෙටි මතකයක් සටහන් අලුත් කරගත්තොත් ඒ සිල්වන්තව ඉඳගෙන තමන් සිල්ලතෙක් වශයෙන් පෙනී ඉන්න ගමන් තමන්ගේ හිතට රාගේ මතුණා නම් ඒක බුදුරජාණන් වහන්සේ පිළිලා තියෙන එක ණයක්. ඒ මනුස්සයා ණයකට අහුවෙච්ච මනුස්සයෙක්. ඒ මනුස්සයා සංසාරේ පුරාවට ඉල්ලලා ගත්ත මේ රාගේ දැන් ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා සිල්වන්ත තැනකට ගියා, භාවනා කරන මධ්‍යස්ථාන ගියා, සිල්ලුතුන් පිසකට ගියත් මේ ණය ගෙවනවා. රාගේ නිතරම හිතට පෙරෙනවා. ඒ වගේම ද්වේෂය ආපු වෙලාවට ඒක රෝගයක්. ඇඟ ඇතුලේ තිබුණ රෝගයක්. ඒක ඉස්මතු වෙනවා තනනෝ තන බලන්න නැතුව. Tamanට වැඩ කරන්න කය අවශ්‍ය වෙලාවට රෝගමතු වෙනවා. එතකොට යාට පේන්නේ බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ ලෙඩේ කියලා කියන එක රෝගයක් කියලා. ඒ වගේම ඊටාත්ම හොඳ බණක් ඇහෙනවා. ඒ නැත්තම් භාවනාව යන්න ලෑස්ති වෙනත සක්මනක් කරන්න ඕනේ. නමුත් නිදිමතයි. ඒක ඒකට යෙදෙන්න. එතකොට ඒක සිපිරිගයක්. වදකාගාරයක්. එහෙම නැත්තම් හිරගයක් වගේ තමයි චතුරාර්යංශය පෙන්වන්නේ. ඒ වගේ යම් කෙනෙක් වර්තමාන හිත තියාගෙන ඉන්න අපකප වෙලා පොරොන්දු වෙලා ගත කරනවා. නමුත් හිත නිතරම අතීතයට දුවනවා. වෙච්ච වැරදි ගැන කල්පනා කරනවා. අනාගත සැලසුම් ගැන හරියට සැලසුම් වෙලා කරනවා. නම් වර්තමානේ පන්නනවා. එහෙම කෙනෙකුට බුදුන් කියන්නේ උදාසී කියලා. එයාගේ ජීවිතේ පූජා කරලා තියෙන යා 16 කට නෑ Tamanට ඕන දෙයක් කරන්න පුළුවන් ගතිය. ඒ ස්වාමියා කියන දේ අහන්න ඕන. ඒ නිසා කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා 16 දන්නේ නෑ. 16 ගේ න්‍යාය පත්‍රයක් ඇත්තෙත් නෑ. න්‍යායපත්‍යක් නැති විදිහට 16ක් කියනවා. එතකොට අපේ හිත අතීත අනාගතයට පැන පැන තියනවා නම් වර්තමාන තිබීතු බව දැනගෙන ඉන්නේ නැත්නම් අපි කියනවා දාස භාවයක් කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ හිත සැකන මේ මේ මේ නිකම්ම නිකන් ඉඳගෙන ඉඳලා මේක දිහා බලාන ඉඳලා නිකම්ම මේ හුස්ම දිහා බලාන ඉඳලා මේ නිකම්ම මේ ඇවිදිනකොට මම දකුණ බලලා නිවන් දකින්න පුළුවන්ද? ඕකට මොකක් හරි තව අහුවෙච්ච නැති කෑල්ලක් ඇති. මේකට අරක මදි මේක මදි කියලා මේ භාවනාවේ සරල භාවයේ අවුල් කරගෙන নানা ප්‍රවිධියට සැක පහල කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ සැක පහල කරනවා. තමන්ගේ සීලය පිළිබඳව සැක පහල කරනවා. භාවනා කර්මස්ථානයේ සැක පහල කරන එක නා සරුවචන්ද කියන්නේ කාන්තාරික ව්‍යාල කාන්තාරික මැදි වෙච්ච කෙනෙක් වගේ. නිකන් වැලි කතරක මැදි වෙච්ච කෙනෙක්. නැත්නම් දිය කතරක මහමූදක මැදි වෙච්ච කෙනෙක්. නැත්නම් කැලයක් මැද මැදි වෙච්ච කෙනෙක් වගේ යන එන අතපාත නැහැ. ඒක කියන්නේ සාමාන්‍යයෙන් අන්ධ ඇලියෙක් කැලේක ඉන්න ගියාම ඔස්ව කරන ගණන් වල වදිනවා. ඒ වගේ තමයි සැකකරන එකනට මේ ලෝකේ කොහොමඩක්වත් බුද්ධියක් නැහැ. එයා ඉන්නේ උලක් උඩ ඉන්නා වගේ, පිලක් උඩ ඉන්නා වගේ, කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ හැම වෙලාවෙම පෙළෙනවා. ඉතින් මේ ටික තමයි අපේ දවස ගත වෙන ක්‍රමය. ඒක හොඳට තේරෙනවා මේකේ වෙන් කරන්න ගිය දවසේ තේරෙනවා කොච්චරක් අපේ හිත කැමැතිද ඔය ණය වෙලා ජීවත් වෙන්න. අපි හිත කොච්චර කැමැතිද ලෙඩ වෙලා ජීවත් වෙන්න. අපි කොච්චර කැමැතිද සිපිරිගයක් ඇතුළේ ජීවත් වෙන්න. අපි කොච්චරක් කැමැතිද දාස භාවයෙන් ජීවත් වෙන්න. අපි කොච්චරක් කැමැතිද වැලි කතරක අතරමං වෙලා ඉන්න. ඒක තමයි අපේ එදිනදා ප්‍රධාන ආහාර වේලාව. ඒක තමයි අපි නිතරම කරන්නේ. ඉතින් යම් කිසි වෙලාවක මේක අකුසල රාශියක්. අපි මේ தත්ත්වයේ ඉඳගෙන අපි කොච්චර බෞද්ධකම කියාපෑවත්, සිල්වන්ත ගුණවන්තකම කියාපෑවත්, පින් දහම් කරනවා කියලා කියාපෑවත්, පින්කල් ලයිස්තු හදාන හිටියත් ඉන්නේ අකුසල රාශියක් කියලා දන්නවනම් ඒක නා දැනගන්නවා මේ ලෝකෙට පරකාශය නෙවෙයි ඕන කරලා තියෙන අපිට දවසකට එක චිත්තක්ෂණයක්වත් එක සුළු වෙලාවක්වත් අනේ මේ අකුසල රාශි ධාරාව කපලා එක චිත්තක්ෂණයට මේ හිතට ඉසුඹුලන්ට ඉඩක් දෙන්න. එතකොට යාට සිද්ධ වෙනවා අරුවත් චන්සිං අහන්න. එහෙමනම් සාංශ මේ අකුසල රාශියෙන් වෙලා කුසල රාශියට එන්නේ කොහොමද කියලා. අන්නේ ප්‍රශ්නේ මතු කරණ්ඩයි ඒ කුචුකව ගණ්ඩයි උලුප්පල ගණ්ඩයි අරුවත් චන්සි අකුසල රාශිය තාම කැපිපේන විදිහට පෙන්වන්න. ඊට පස්සේ කියනවා මහණෙනි යම් කෙනෙක් කුසල රහසයයි කියලා. කුසල මල් මිටියක් වගේ මනාකොට කියන්නේ සතර සතිපට්ඨානෙලා කියන්නේ. මොකද්ද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? කායේ කායානුපස්සී විහෙරති. මේ කය කාමයට අදාළ දෙයක් විදිහටවත් කිලිසෙල්ලම් පිණිස සඳහාක්වත් ශක්ති බලය සඳහා කරන නෙවෙයි. සතර සතිපට්ඨානේ වඩන පාඨ වියාපෝ තේජෝ වායෝ වශයෙන් බලන ස්වරූපේ හතර ඉරියව් වශයෙන් බලන සුළු ස්වරූපේ කෙස්ලොම් නියදත් වශයෙන් බලන සුළු ස්වරූපේ කුඩා අනුකුණා ඉරියව් පැවැත්වීම දිහා බලන සුළු ස්වරූපෙන් ගත කරන එකට කුසල රාශියක් මේ කුසල රාශියට යන්න ඉස්සර වෙලා ඒ කෙනා මේ අකුසල රාශියෙන් මිදෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ දෙක එක භාජනේ තියන්න බෑ. ඒක නිසා යම් වෙලාවක යම් කිසි කෙනෙක්ගේ හිතක් සතිපට්ඨාන ප්‍රවිෂ්ඨ වෙනවා නම් සතිපට්ඨානය කියන තැනට අවතරණයක් බැස ගැනීමක් සිදු කරනවා නම් ඊට ඉස්සර වෙලා එයා ණය නැති බවක් දැනෙන්න ආනන්‍ය සුඛය දැනෙන්න ඕනේ තමන් ඉඳගත්තට පස්සේ මට මේ දරුවගේ වැඩ බලන්න තියෙනවා මට ස්වාමියාගේ වැඩ බලන්න තියෙනවා මට සල්ලි වල වැඩ බලන්න තියෙනවා මට දේශපාලන වැඩ බලන්න තියෙනවා කියලා මොකීකට හරි ඇලීමක් බැඳීමක් තියෙනවනම් එයාට තාම සතිපට්ඨානෙ ඉන්න ණය නැති ගතියක් නැහැ. අනන්‍ය සුඛයක් නැහැ. යාට තියෙන්නේ ණයක්. ඒ කෙනාට හිතක් වර්තමාන මොහොතට කාය අනුපස්සනාවට ගන්න අමාරුයි. ඒ නිසා යම් කිසි වෙලාවක යම් ආකාරයකට මේ කය තැම්පත් කිරුවොත් වර්තමාන මොහොතේ හිත ණය නැති මිනිහෙක් වගේ පිරිච්ච ගතිකටපත් කරගන්න බුදුහාඳුරගෙන් අහන්න ඕනේ නැහැ. ඒක බුදුහාමුදුර කියලා දෙන්නෙත් නෑ බුදුහාමුදුර මේ මොන්ඩිසෝරු ගන්නන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් දැන ගන්න ඕනේ හිත සතිපට්ඨාන වගේ භාවනාවක් කරන්න ඉස්සෙල්ලා මේ වර්තමානයේ මම දැන් මෙතන පවත්තන්න මට කාගේවත් මට න්‍යායපත්ත හදන කවුරුවක්වත් නැහැ මට ඕන දේ මට කරන්න පුළුවන් කියලා ඒ ආනන්‍ය සුඛය එයාට තේරෙන්න ඕන. ඒ වගේම Tamanda රෝගයකින් පෙලෙන්නේ නැති බව. කියන්නේ ද්වේෂයක් නැහැ. මේක හරිනේ මේ වෙලාව උෂ්ණ වැඩි මේ වෙලාව ශබ්ද වැඩි මේ වෙලාව හිතවිලි වැඩි ආදි වශයෙන් මොන හරි එකක් එක්ක ගැටිලා තියෙනවා නම් රෝගියෙක් ඒ රෝගියාට කවදාකවත් සතිපට්ඨානෙ වඩන්න කුසල රාශියට පෙළඹෙන්න කය ගැන ඉලබිලා පෙළඹිලා වාසය කරන්න බෑ. ඒ වගේම හිරගේ කිඳකනක් බෑ. නිදු කිර කිරා බුදු වෙන්නයි බුදියන්නයි දෙක කරන්න බෑ. බුදු වෙන්න ඕන නම් බුදු වෙන එක පැත්තක තියන්න ඕන. ඒ වෙලාවක සතිපට්ඨානෙට එළඹ සිටින්නේ නැහැ. ඒ නිසා හිත අවදිමත් වෙන්න ඕන. ආතාපි කෙලස්තවනතා වීර්යයෙන් යුක්තව හිතක්. ඒ වගේම කර්මන්නේ කයක් මේ දෙක අවශ්‍යයි. ඒ වගේම තමයි ඒකේ නා ණයකාර්මයේ 16ක් වෙලා බෑ. අතීතේට උත්තර බඳින්න ඕනක මොකුත් නැහැ. අනාගත පිළිබඳ සැලසුම් හදනවා කියනවනම් දෙකම දාස භාවයක්. එයාට තියෙන්න ඕනේ බුජිස්සති කියන වචනේ සරුවචන සඳහන් කරන මේ පුරවැසිකම්. කාටවත් පහින්දින කඹරන දාසෙක් නෙවෙයි. පහින්දින කඹරන දාසකම කියලා කියන්නේ කොයිම මොහොතකවත් හිත වර්තමානට ගන්න බෑ. වෙච්ච අනාගත සංසිද්ධි ගැන ඔහේ තැවි තැවි. එතන අනාගත සැලසුම් ගැන කල්පනා කර කර වර්තමාන මොහොත දාසකත්වයටපත් කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට එහෙම අතීත පශ්චාත්තාප සහ අනාගත තිගැස්සීම් නැත්තම් එයා වර්තමානයේ පුරවැසිකම ලැබිච්ච කෙනෙක් නැත්නම් හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් මානවයිති වාසිකම් දුරු නැති කරලා ඉඳලා ආයෙ මානවයිතිකාස ලැබිච්ච කෙනෙක් වාගේ. ඒ වගේම තමයි Taman කාන්තාරික අතරමං වුණා වගේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කියනවනේ උන්දලට භාවනාවක් කරන්න බෑ. උන්දලකින් ආයෙ මෛත්‍රී බුදුහාමුදුර එනකන් බලාගෙන ඉඳී කෙල දික් කරගෙන දිව දික් කරගෙන මේ ලැබිච්ච දේ ගැන සැකයි නොලැබිච්ච දෙයක් ගැන හිත හිතා ඉන්නවා. කාට හරි එහෙම ඒ අසරණ අථාන අනාථ භවක ඉන්න කෙනෙකුට මේ භාවනා හරියන්නේ නැහැ. ඒනෝ බලනකොට භාවනා පටන් ගන්න නිවන් දැකලා තියෙන්න ඕන. භාවනා පටන් ගන්න ඉස්සෙල්ලම නිවන් දැකලා තියෙන්න ඕන වගේ කතාවක් තියෙනවා. ඒ නිසා මේක භාවනා කරන්න පුළුවන් පින් ඇත්තන්න විතරයි. එහෙනම් චරිචුරු ගාණ්ඩයි එහෙම තෙපර බාණ්ඩයි භාවනා කරන්න දෙකක් බෑ. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ. භාවනා කරන්න හිත කය සකස් කරන වෙලාවේදී රහතන් වහන්සේ නමක් විදිහට සලකන්න තමන්ගේ කයට. තමන් ඉන්න තැන ඒ බුද්ධ බුදුහාමර වැඩ ඉන්න කුටියක් වගේ තියාගෙන. එහෙම නැතුව වටපිට ආධ්‍යාත්මික බාහිර කය වස්තු විෂද කරන්නේ නැතුව වාඩි වෙනවයි කියලා කියන්නේ භාවනාවක් නෙවෙයි. මේ උපාසක මහතුරු භාවනා කරන තැන මං ඉඳලා ආවේ තාම වවුල් බිටි. එක්කෙනෙක් අසුද්ධ කරලා නැහැ. ඒවා එහෙම දාගෙන ඉතින් භාවනා කරන්න කරන්න බෑ. හරියක් නෑ. ඔක්කොම සුද්ධ කරගන්න ඒ මූලික අවශ්‍යතාවයන් ටික බුදුහාමුදුරන්ගෙන් ඉන්න දෝස්ලක් අරගෙන මේක අතු ගාලා දෙන්නේ. Taman දැනගන්න ඕනේ ඒකට කෝවිලක් පන්දලක් වගේ මේ කය පිරිසුදු කරගෙන සීතල කරගෙන පරිසරය සකස් කරලා බොහෝම සුන්දර බොහෝම ප්‍රියමනාප බොහෝම මෛත්‍රී සහගත හැඟීමකින් ඉඳගත්තොත් භාවනා නොකරත් හොඳයි. භාවනා හරිය නැතත් හොඳයි. එහෙම නැතුව මේ කටුගයක් වගේ හිත හදාගෙන රොස්පරොස් තියාගෙන ඇතුළත බාහිර පිරිසුදු කර නැතුව මේක කරන්න බෑ කියන එකයි සරුවචන කියන්නේ මේ ණය මේ ලෙඩ මේ දාශක භාවයක් මේ කාන්තාරයක ඉඳගෙන භාවනා කරන්න බෑ. නිසා අකුසල රාශිය අයින් වෙනකොට අනනයක් තේරෙයි. නැහැ නැති බවක් තේරෙයි. ලෙඩක් නැහැ. කියන තරම් ප්‍රධාන ලෙඩක් තියෙනවනම් මේක පටන් ගන්න බෑ. යගේ හිරගේ දන්නා වගේ හිර කරගෙන තද කරගෙන හිතවිලි වලින් කරන්නත් බෑ. ඒ වගේම දාතක භාවයකින් යහ වහල් භාවයකින් පරාජිත මනසකින් වාඩි වෙලත් බෑ. ඒ වගේම කාන්දාරයක අසන්න වෙලා වගේත් බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි කියන පරියංගයට වාඩි වුණාට පස්සේ ඒ කෙනාට වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය වර්තමාන මොහොතේ මේ සම්පත්‍ති කරගතිය තේරුම් ගන්න බැරි නම් පටන් ගන්නකොටම කියහගේ පරාදයි. පටන් ගන්නකොටම පරාදයි. මේකට ඒ මංගල කරුණු ටික එහෙම නැත්නම් නැකත පරිසර පේ වෙලා තියෙන ගතියට ඒ යෝගාවචරය සූදානම් වෙලා ඒක උපෙලස පෙළ දුන්නේ නැත්නම් පාර හරියන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අකුසල රාශි පැත්තට යන මොන හරි පේන්න තියෙනවා නම් ඒක සම්පාදනය කරන්න කුසීත වෙන්න එපා. වතපිලියොත සපයන්න සපෙලා පිරිච්ච ගතියකින් ණය නැති ගතියකින් වාඩි වෙන්න ඕන. ඒක නිසා වාඩි වෙන මොහොතේම Tamanට තේරෙයි මේ භාවනා මේ කරන්න හදන භාවනා හරියයිද වැරදිද කියලා ඒක ඒ පොට්ටපාද සූත්‍රයේ ඒක වෙනම සූත්‍රය සර්වචන සඳහන් කරනවා භාවනා කරන්න ඉස්සලම ඉඳ ගන්න හම්බුණත් සැපයි. මොකද තමයි තේනවා මගේ හිත කාටවත් ණයක් නැහැ. මට ලෙඩක් නැහැ. ලෙඩක් කියලා කියන්නේ අනුන්ට ලෙඩ දාලත් නැහැ, තමන් ලෙඩ දාගන්නත් නැහැ. ලෙඩක් කියලා කියන්නේ ද්වේෂය නැහැ. දා හිරකාරයක් වගේ දැනෙන්නේ නැහැ. කාන්තාවක තනි වුණා වගේ දැනෙන්නේ නැහැ. දාසක භාවයක් නැහැ. ඉතින් මෙන්න මේ තුන නෑ මෙතන පහක් සඳහන් කරන මේ පහ ඉඳගෙන ඉඳගෙන ඉන්න පරියන්කේ සමතුලිතභාවය සමබර භාවයේ තේරෙනවා නම් ලිහිච්ඡ සහැල්ලු ස්වරූපේ තේින්න ඕක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට වාඩි වෙලා ඉඳගෙන මේ පරියන්කයක් ගැන මම මේ කතා කරන්නේ. ඒ වාඩි වෙලා තමයි මේ ඉන්නේ සහැල්ලුවක් මේ නැත්නම් පෙරකල පිනක මේක ආනිසංස වාරයක් කියන එක තේරෙන්නේ නැත්නම් ඒ කෙනා පටන් ගන්නකොටම ඒ අඩුපාඩු සහිතයි. ඒ නිසා ඒ ටික සම්පාදනය කරන්න සාමාන්‍ය බුද්ධිය තියෙනවා. අපිව සම්පාදනය කරන්න මේ වගේ භාවනා මධ්‍යස්ථාන හදන්නේ, සලසුම් කරන්නේ, අනික් අයගේ සහයෝගය ඉල්ලගන්නේ. නමුත් ඒ යෝගාවචරය දන්නේ නැත්තම් මම මේ කරන්නේ මේ වගේ වටිනා වැඩක්. මේ වැඩේට මේ අඩුම කඩම ටික සකස් කරගන්න ඕනයි කියලා. ආන්නේ ටික දන්න මිනිහෙකුට ඉඳ ගන්න හම්බ වෙනවා කියලා කියන්නේම සැපක්. ඉඳ ගන්න හම්බ වෙනවා කියලා කියන්නේම පෙර කළ පිනක ආනිසංස වාරයක්. එහෙම නැත්නම් ඒක කුරුසිතීලා එන ගහනවා වගේ සිප්‍රිකේ ඉලාලා දඬුවම් කරනවා වගේ දෙයක් නෙවෙයි. ඒක නිසා අකුසල රාශි අයින් වෙනකොටම දැනෙන්නේ Tamandමයි. ඒකට කායිමත් අහන්න යන්නේවා. අකුසලයේ මේකයි අකුසලයේ අයින් වෙච්චාම මෙහෙමයි දැනෙන්නේ කියලා ඒ මූලික ටික හැම පරියන්කෙදම හරියන එකක් නෑ. නමුත් Taman ළඟ තියෙන්න ඕනේ ඒකට සංවේදී බවක් පටන් ගන්නකොට මේකත් හරිද? පටන් ගන්නකොට ආධ්‍යාත්මික බාහිර වස්තු වල විෂද ක්‍රියාව පිරිසුදු බව තියෙන්නේ. ඒක එහෙම නැත්නම් ඒවා සම්පාදනය කරලා කියන්නේ. ඒ කියන්නේ ඒක බ්‍රහ්මයාට කරලා දෙනකන් ඉන්න යන්න එපා. දෙයියෝ කරලා දෙනකන් ඉන්න යන්න එපා. කළ හැකි ටික කරන්න ඕන. ආන්න ඒ ටිකට ඉස් ඒ ටික දැන ගැනීම සඳහා සඳහන් කරලා තියෙන අකුසල රාශි දැනගන්න ඒකේ තියෙන වෙහෙසකර తත්වය දැනගන්න අනිවා දුරුවන් වෙන බවට පරිසරය සකස් කර ගන්න. ඉතින් මේ කියපු උපමා පහ වගේම සරුවචන් වහන්සේ තවත් උපමා වගේක් පෙන්වනවා අකුසල රාශිය ගැනම කතා කරන්න අපි මේ කුසල රාශිය කියන මාතෘකාවට දාවිලා නැහැ. අකුසල රාශිය ගැන කියනකොට කියන්නේ මේක වතුර භාජනයක් වතුර විලක් නම් හිත ඒ වතුර විලේ වර්ණ ගැනලා තියෙනවා නම් වතුර කොළ පාටලා නැත්නම් නිල් පාට වෙලා මොන හරි වර්ණයක් තියෙනවනම් ඒ වතුර බොණ්ඩ නරකයි ඒ වතුර නාන්න ගන්න නරකයි. බතක් පිට බතක් උයන්නවත් ගන්නෑ. මොඳ වාටන ගන්නවයි කියලා කියන්නේ වතුර පිරිසුදු නෑ. මේ වගේ තමයි හිතක් කාමච්ඡන්දේ ආපු ගමන් වතුරක් වර්ණ ගන්නවා වගේ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. වර්ණ ගන්නෙච්ච වතුරට බිල බැලුවොත් ඡායාව පෙන්වන්නට ඡායාව ප්‍රകൃතිය පෙන්වන්නේ වර්ණ ගන්නෙනවා. එතකොට දකින්නේ බොරුවක්. ඔක්කොම අංගපතක සහිතව පෙන්නනවා. නමුත් අර වතුරේ වර්ණය නිසා ඒක වැරදි මතයක් දෙනවා. ඒ වගේම තමයි කාමච්ඡන්දේ තියෙන කිසිම කෙනෙකුට මොකක්වත් ලෝකේ තියෙන දේවල් පේන්නේ පේන දේ වෙනස් වෙලා පේන්නේ. අපි දන්නවා සාමාන්‍ය බල්ලන්ට වර්ණන්දයි කියලා කියනවා. බල්ලයට සුවඳ දැනනකොට වර්ණ පේන්නේ නැහැ. පේනවා පිටපොත්ත. ඒ වගේ තමයි කාමච්ඡන්දේ තියෙන කෙනාට මේ ලෝකේ ඛණ්ඩ තියෙන එක විතරයි පේන්නේ. කබරකෝ යවුණත් පේන්නේ තලකෝ එක් වෙලා ඛණ්ඩ ඕන කමද. හිත ගිය දන ආදර රජමාලිගාව හැදෙනවා ඒ කාමච්ඡන්දේ හැටි. දෙක ද්වේෂය ආපු වෙලාවට පෙන්වන්නේ පැහෙන වතුරක් වගේ කියන. වතුර කොජු කොජු කොජු ගාලා පැහෙද්දී ඒකේ මතු පිට ඡායාව පෙන්වන්නෙත් නැහැ. වතුරේ අඩිය පෙන්වන්නෙත් නැහැ. හිතක් ද්වේෂ ඇති වෙලා නුරුස්නා ගතිය ඇති වෙලා ස්වයං විවේචනය කරගෙන අනුන්ගේ දොස් දකිමින් පිළිවෙලට මේක නැහෙනි කියලා ඒක පිළිබඳව නුරුස්නා ගතිය ආවනම් ඒ හිතටත් ඇති හැටිය පේන්නේ. කාරණා දෙකකින් සර්වචන්සය පෙන්නවා වතුරකට ආදාශයක් විදිහට වතුර පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු වතුරක ආදාශයක් කියන කණ්ණාඩියක්. එහෙම නැත්නම් වතුරේ අඩිය පේන්න පුළුවන් පිරිසිදු වතුරක. පැහෙන වතුරේ ඡායාව පෙන්වන්නෙත් නෑ අඩිය පෙන්වන්නෙත් නෑ. ඒක හරියට හිත නරක් වෙච්ච හිතක්. නැත්නම් නරක් වෙච්ච හිතක්. කෙලසිච්ච හිතක්. නුරුස්නා හිතක්. එතකොට නිදිමත පෙන්වන්නේ පාසි බැඳිච්ච වතුර කඩක් වගේ. වතුර වල පාසි හෝ ගෙඳ හෝ එහෙම නැත්නම් සල්වීනිය හැරි මොනකට බැඳුනොත් ඒක වතුරක් විදිහට පේන්නේ නැහැ. ඒක නිල්ලක් විදිහට පේයි. ඒ නිසා බැලුව බැලමට තනකොළ පිටිනයක් වගේ වෙන හොඳට මට්ටම් කරනවා. නමුත් වතුර කඩක් කියලා පෙන්වන්නේ වතුර අපි හිතමු දන්න කෙනෙක් ඇවිල්ලා මේ පාසි ටික හිමේ කළා වතුර ටිකක් අරගෙන ගියා. යට හොඳ වතුර තියෙනවා. නමුත් ගිය ගමන් ආයෙ පාසෙ ටික ඇවිල්ලා අර මතු පිට වසා හෙලා ගන්නවා. ඒක නිසා ඒකේ මූණ බලන්නත් බෑ. අඩිය පේන්නේ නැහැ. ඒක නිදිමතක් ආපු හිත මේකේ පාසි බැඳිච්ච හිතක් වගේ. එතකොට සැකසහිත හිත වෙන්නන්නේ තන්නේ කර මඩත් එක්ක කලවම් වෙලා කළු පාට වෙලා ඒක තලපයක් වගේ වෙලා. එතකොටත් ඒකේ ඡායාව පෙන්වන්නෙත් නැහැ, පෙන්වත් වැරදෙනවා, අඩිය පෙන්වන්නෙත් නැහැ. එතකොට මේ අතීත අනාගත දෙකට නිතර දුවන හිත හුලන් රැලි ගහලා මතුපිට චලනයේ වෙච්ච ජල තරංග සහිත වතුර කඩක් වගේ. ඒකෙත් මතුට වෙන්නන්නේ ආඩිය පෙන්නන්නේ. ඒක නිසා තමන්ගේ හිතේ මේ වතුර කොයි වෙලාවෙද තැම්පත් වෙන්නේ කොයි වෙලාවද මුනත ඡායාව පෙන්වන්නේ කොයි වෙලාවද වතුරකඩේ අඩිය පෙන්වන්නේ අන්නේ දෙකට බුදුහාමුදුර කියනවා ඇති හැටිය දැකීම කියලා. නීවරණයක් තියෙන කිසිම වෙලාවක අපි දකිනවා අපි අහනවා අපි ගන්ධ රස බලනමුත් එකක්වත් ඇති හැටිය නෙවෙයි. ඒක නිකන් මායා ස්වරූපයක් තියෙන නිසා අපිට අවශ්‍ය වෙනවා යමක ඇති හැටිය දකින්න කුසල රාශිය කුසල රාශිය වශයෙන් දැකගන්න මෙන්න මේ නීවරණ වල බලපෑම කොයි කොයි වෙලාවෙද තියෙන්නේ කියලා එක්ක මේ හිතේ මේ පෙන්වන උදාහරණ මාර්ගෙන් හෝ නැත්නම් Tamange සුතමේ ඥාන වශයෙන් මට තියෙන්නේ ආශාව නිසා කලබිච්ච හිතක් මට තියෙන නුරුස්නාකම නිසා කලඹිච්ච හිතක්. මට තියෙන නිදිමත නිසා ටැග් ගැහිච්ච හිතක්, ලීන වෙච්ච හිතක්. දැන් අතීත අනාගත දෙකට පෙළෙන හිතක්. එහෙම නැත්නම් සැකේ. මෙන්න මේ පහ තව කවුරු හරි කෙනෙකුට අඳුල්ලා දුනොත් ඒ කෙනාගේ චරිතයට හොඳ නැහැ. තව කෙනෙක් කැලේකට උඹලා රාග චරිතයක් තියෙන කියලා අපිට ඕනම කෙනෙක් කියද මගේ ජීවිතේ රත තියන්න එන්න එපා. උඹට මොකද මට රාගෙ තිබ්බාම කියලා. ඒ නිසා වෙන කෙනෙක් මේක අඳුන්ලා දීම තන්නේ කර චරිත ඝාතනයක්. ඒ වගේම ඒ කෙනාගේ ඉච්ඡා වංගත්තයට තුඩු වෙනවා. ඒ නිසා කිසිම විටක මේ නීවරණ පිළිබඳ දැනීම තව කෙනෙකුට යොදවපු ගමන් ඒක වෙනම නඩුවක්. කවදාකවත් කරන්න බෑ. ඒක මිනිස්සෙක් විසින් තාම මිනිස්සුර කරන දෙන වසම වසවිලි ලැජ්ජාවක්. නමුත් මේක දෙන්නේ මොකටද? Tamange හිත දිහා බලන්නයි. එච්චරයි අපිට මිනිස්සෙක් වශයෙන් හම්බෙලා තියෙන ලොකුම දායාදේ තිරසනෙකුට දැනගන්න බෑ ඒක. රාගය දැන් දැනගන්න පුළුවන් රාගය වෙලාදී රාගයේ බව දන්නේ අයියා. රාග සංඥාව යට නැහැ. ද්වේෂය ආපුවහම ද්වේෂයේ බව දැනගන්න තරම් නැවත බැලීමේ ශක්තියක් නැහැ. නිදිමත වෙනකොට නිදි බව දැනගන්න පුළුවන් පාක් නැහැ. අතීතනාගත දෙකට ගියාම මගේ හිත අතීතනාගතට යනවා ගියා. ඒ නිසා මගේ හිත දැන් තියෙන්නේ දාසක භාවයේ කියලා දැනගන්න බෑ. මට දැන් මේ කොච්චර කිව්වත් කොච්චර අප වෙලා වැඩ කරත් මට සැකයක් තියෙන්නේ කියලා තිරිසෙනෙකුට යකෙකුට දැනගන්න බෑ. ඒ නිසා මිනිස්සෙකුට මේ පහ දැනගන්න පුළුවන් ගතිය මනුස්සත්වයේ තියෙන අති ශ්‍රේෂ්ඨ ලක්ෂණ. ඊටාම දුර්ලභ වස්තුවක්. ඉතින් මෙවට නිନ୍ଦ කරන්න එපා. මෙවුවා කවුරු හරි කරලා දෙනකන් ඉන්නත් එපා. ඒ පුළුවන් පුළුවන් වෙලාවේ. හැකියකි වෙලාවේ. මේක තේරුම් ගත්තොත් ඒ කිනාට ලැබෙන ලාභය තමයි මේ නීවරණ දැනගන්න දැනගන්න බල බින්දෙනවා. නොදැන ඉඳ ඉඳ ඉඳ වැඩෙනවා. නීවරණ කියන එක නොදැන හිටියයි කියලා අනේ මන් දන්නේ නැහැ මේක මෙච්චර නීවරණ අපිට කරදර කරනවා කියලා. අපි දන්නේ නැහැ මේක මේ තරම්ම මේ දහස භාවයකටපත් කරනවා කියලා. ඒක යාට තියෙන ලාභයක් නෙවෙයි. රටේ නීතියක් ඇදුවට පස්සේ උසාවියට කියලා කිව්වොත් මම මේ නීතියක් තියෙන බව දන්නේ කියලා එහෙනම් තවත් දඩ වැඩි වෙනවා. උඹ පුරුෂ මේ පුරුෂ මේ රටේ ඉන මේ පුරුෂයෙක්ද උඹ දැනගෙන තියෙනවා. රටේ නීති පද්ධතිය දන්නේ නැත්නම් දැනගන්න. නීති නොදැනීම නීති කරලා බේරෙන්න ක්‍රමයක් නෙවෙයි. බුදුජාණන් වහන්සේ සඳහන් කර තියෙන අවිද්‍යාව තමයි ප්‍රධානම වැරදි කාර්යය. අවිද්‍යාව නිසයි මේ පහම ඉන්නේ. මේ පහ වෙනසා කාමීත්‍යාචාරය බොරු කීම් කේලාම් කීම් හිත් වචන හෝ සතුම් මැරීම හොරකම් කරි වෙන්න පුළුවන්. අනේ මම මේක අකුසලයක් බව දන්නේ නැණි කියනවනේ ඒ මනුස්සයා ගොඩ ගන්න බුදුන්වත් බෑ. ඒ නිසා බණ අහලා දැනගන්න ඕනේ. හැබැයි දැනගන්නකොට ලැජ්ජ හිතෙනවා. දැනගන්නකොට බය හිතෙනවා. දැනගන්නකොට වක්කාර වෙනවා. මේ කොහෙද අපි මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ කියලා. ඒකට මේ බණ කියන්නේ. අඩු ගන්න දැන්වත් මේ මුලිය පොඩ්ඩක් පාවිච්චි කරලා මේ නීවරණ ගැන තොර වෙන තත්වයකට යන්න ඒ වගේම තමයි ඒ වගේ තොර වෙච්ච තත්වයක් තියාගෙන ඉන්න බෑ. හොඳට මතක තියාගන්න පින කියන එක තියන්න නම් ඒක දියුණු කරන්න ඕනේ. ඒක උතුම් தත්තරපත් කරමින් පත් කරමින් ව්‍යාපාර කරන්න ඕනේ. ඒක තව සියුම් කරන්න ඕනේ. ඒක අධි කුසලයක් බවට පත් කිරීමේ කටයුත්ත නියලුනොත් වහාම මේක නැවතත් කුසලයට වැටෙනවා. ඒක නිසා මේ කුසල් හිතක් එහෙම නැත්නම් අකුසල් රහිත හිතක් කියලා දැනගත්තට පස්සේ ඒක වහාම අධි කුසලයකට මෙහෙව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම අකුසලයට වැඩෙනවා. මේක යකාය කම්මල වගේ දෙයක්. ඒක නිසා තමන් එකක් දැනගන්න ඕනේ මගේ හිත කෙලසිලා තියෙනවා මෙන්න මේ නීවරණ දැන්න තියෙයි. ඒක ලැජ්ජාවට ගන්න එපා. දැන් නම්බුකාර කරගන්න. ඒක දැන් මම්මනේ දන්නේ. මෙතෙක්ල් දන්න සිට දැන් දන්නවා. ඒක නිසා ඒකෙන් ගැලවෙන්න උපක්‍රමයක් එන්නේ මේක දන්නවනම් විතරයි. දෙක එහෙම බලබලා ඉන්නකොට යම් යම් ක්‍රියාවලදී යම් යම් ඉරියව්වලදී යම් යම් වෙලාවලදී තමයි තේ දැන් නම් මගේ හිතේ එච්චරම තද රාගයක්, ద్వේෂයක්, මෝහයක් නැහැ. අන්න ඒ වෙලාව දැනගන්න ඕනේ හොඳ වැඩක් පටන් ගන්න නැකට. ඒක තමයි මංගල කාරණාව. අන්න එහෙම දැනගෙන ඒක පාවිච්චි කරන කුසල රාශිය වඩන්න. ඒ නිසා භාවනා කරන්න යන්න ඕන දවසේ හොඳම වෙලාවයි. අපි භාවනාවට යන්නේ කරන්න දින වැඩ ඔක්කොම කරලා හිත දෙගිරි දහරු වෙලා අවුල් පාස වුණාට පස්සේ ඔක්කොම තියාන ගිහිල්ලා බුදුහාමිරෝ ගාව ඉස්සරහා වාඩි වෙලා කිව්වට හත් දෙයියනේ මගේ හිත අනේ පිරිසුදු කරලා දෙන්න කියලා. ඒක මිනිසිපල් කවුන්සිලර් තමයි දෙන්න වෙන්නේ. පොහොරට ගන්න වෙන්නේ. ඒ නිසා භාවනාවට ගරු කරන්න. මේකට කියන්නේ ධර්ම ගෞරවය කියලා. ආවට ගියාට නూరుන පුරුත් තැන්වල පටන් ගන්න බෑ. ඒකයි අපි මේ පිළිස ආවට පස්සේ අටසිල් සමාදන් කරලා නීති පද්ධතියක් දීලා අනික් සියලු වැඩවලින් නිදහස් කරලා මේ වැඩ විතරක් වදන්න හැකි පුළුවන් හොඳම වෙලාවක මේක මුල් බැහැ ගන්න අරින්න කියලා කයේ කයානුව ජීවත් වෙන්න නැත්නම් කුසල රාශියට අතවන්න සරුවචන් වහන්සේ හැම වෙලාවෙම අතනර සඳහන් කළ තිනවා අරඤ්‍යගතෝ වා කියන වචනේ. වෙන කිසිම තැනක මේ වැඩේ කරන්න බෑ. අපි ඉස්ලාම් පටන් ගත්තෙත් අපේ ශිෂ්ටාචාරයේ කැළේ. එතකොට අපි කියේ වනචරයි කියලා. වනචාරී කියලා. දැන් අපි ගන්න කර හදාගෙන එළියට ගියාට පස්සේ තිබුණට වැඩිය වනචරයි. දැන් ආය වනචරකම නැති කරන්න කැලියට එන්න වෙනවා. ආය වනචාරි වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් කියන උඹලට ඕනේ නම් මොහොතකට හරි කෙලස් නැති හිතක් දකින්න මම එකක් කියන්නම් අරඤ්‍යගතෝවා. දෙකක් කියන්නම් රුක්ඛ මූලගතෝවා. තුනක් කියන්නම් ශුඤ්ඤාගාරගතෝවා. මෙතන මේ ශූන්‍යාගාරය කියලා කියන්නේ කාමයෙන් තොර. පංච නීවරණයෙන් තොර. අකුසලයන්ගෙන් තොර දෙයට කියනවා ශූන්‍යagaraසෙනක හිටියට ඉන්න ඔක්කොමලා කෙලස් ගැන බයක් ඇති අය. ඒගොල්ල කැමැති පිරිසුදුවකට ආන්න එහෙම තැනකට යන්න හම්බ වෙනවනම් ඒකත් පරණ පිනක්. අපිට දැන් වෙලා තියෙන අපි පින කියලා හිතන්නේ මේ රාජධානියක හෝ අගනගරයක හෝ අර පිරිස අපිරිසුදු වතුරේ අර පිරිසුදු ජලයේ ජීවත් වීම පිනක් මේක පෙරකල අකුසල කර්මයක දෝෂයක්. ඒ වගේ තැනක ඉපදින්න වෙන එක. ඒ තැනක ඉන්න වෙන එක. ඒ නිසා කැලයට එන්න වෙන එක විශාල පිනක්. නමුත් කවුද මේක කිව්වට බාරගන්නේ? අපි ඉක්මනට හදනවා මේ නගරේ පුළුවන් තරම් ප්‍රවාහන පාසුකම් දීලා යටතල පාසුකම් දීලා වහාම sannivedane හදලා විශාල පිරිසකට සුවසේ ජීවත් වෙන්න කියලා. මතක තියාගන්න පෙර කළ අකුසල කර්මයක් නිසා තමයි කොට යන්න වෙන්නේ. හරි. ඔගේ ඉන්න වෙනවනම් දාස බවක් හිරගෙදරක් අපි මේ කොහෙද යන්නේ කියලා බුදුහාමුදුරුවෝ නිකමට අංගුත්තර නිකායේ සඳහන් කරනවා මේ කැළියේ ඉන්න හාමුදුරු කෙනෙක් නැත්නම් උපාසක උපාසිකාවක් කියලා හැකින ඕගොල්ලෝ හෙට කිව්වොත් අනේකුත් නැහැ මේක මේ කැළයෙන් පිට වෙලා රාජධානියක් බලා මනේ මට හොඳ පින් ආහාරයක් ලැබේ. අනේ මට හොඳ ඇඳුම් ටිකක් ලැබේ. අනේ මට හොඳ නිවෙස්නක් ලැබේ. අනේ මට හොඳ බෙහෙත් ටිකක් ලැබේ කියලා. මේ සිව්පස්සේ බලාගෙන කැලේට පස්සහරවලා නගරයට යන එක දන්නවනම් මේ කැලේ තරම් පිරිසුදු වාතේ කොහෙවත් නැහැ කියලා. මම මේ පස්සහැරවි පිරිසුදු වාතයට කියලා දන්නවනම් මම මේ පස්සහැරවි පිරිසුදු ජලයට කියලා තියෙනනම් අඩියක් ඉස්සරහට තියෙන එකක් නැහැ කියලා තියෙනවා. අපි කොහෙද යන්නේ? පිරිසුදු වාතේ නැත්තනකට යනවා, ජලේ නැත්තනකට යනවා මොකටද? අනේ හොඳ කෑම ටිකක් හම්බ වෙයි. අනේ හොඳ මට ඇඳුමක් හම්බ වෙයි. අනේ මට හොඳ නිවෙස්නක් හම්බ වෙයි. අනේ මට හොඳ බෙහෙත් ටිකක් හම්බ වෙයි කියලා. ඊට පස්සේ ඒවා කාලා කලින් නැහිනවා. ඒක කන්න කන්න කහින් නැහිනවා. ඒක නිසා ඒ අකුසල නැති චිත්තක්ෂණයක් හම්බ වෙනාගෙන කිය සමාට අහම්බයක්. සමාට තමන්ගේ ප්‍රයෝග ඥාණයෙන් උපයන්න පුළුවන්. උපයගත්තට පස්සේ ඒක හොඳම වෙලාවේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකා අනිකුත් කරදරකාරී ඉරියව් වලින් පොඩ්ඩක් අයින් වෙන්න. හොඳට පළඟ බඳ වාඩි වෙන්න. උජුං කායං. කාය කෙලින් කළ තියාගන්න. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. හිත අදිෂ්ඨාන කරගන්න මට දැන් කුසල රාශියයි මතු කරගන්න. සතිය පිහිටවන්නයි ඕනෙලා තියෙන්නේ. එතකොට මේ සතිය පිහිටවන්න සර්වඥාහන්සේ වෙන කොහෙන්වත් අරමුණු ගන්න කියන්නේ නැහැ. මේකම අරමුණු කරන්න කියනවා. මේ කායම අරමුණු කරන්න කියනවා. මේක කිසිම සාස්ෘණ වහන්සේ නමක් නොකරපු විප්ලවීය යෝජනාවක්. එක්ක සමහරු කියනවා මේ කය දේව නිර්මාණයක්, උත්කෘෂ්ඨ දෙයක්, ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේක දිහා බලන්න ඕනේ කරලා තියෙන්නේ ඇති හැටිය බලන විදිය නෙවෙයි දෙයයන්ාංශගේ උත්කෘෂ්ඨ නිර්මාණයක් විදියට. එහෙම නැත්නම් තව කෙනෙක් මේකෙන් ඇතිවෙන ලෙඩ රෝග නිසා මේකට පුදුම ද්වේෂයක් ඇති කරනවා. බුදුජානනාංශ මේක අරමුණක් විදියට පෙන්නවා සතර සතිපට්ඨානේ අරමුණක් විදියට පෙන්නලා මේ කයෙහි කය ආනුව හිත පවත්නවා කියන එක. කා ගියාසි කාය ගත සති. කය ආනුව ගිය සතිය කියලා කියන්නේ යම් චිත්තක්ෂණයක මේ ආරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා හොඳට කය පිරිසුදු කරගෙන පරණ බඳ වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වනම් මේ කය පාවිච්චි කරලා කය අරමුණක් කරගෙන නිමිත්තක් කරගෙන සලකුණක් කරගෙන එහිත බන්දලා මම දැන් මෙතන ඒ ඒ චිත්තක්ෂණයක එවැනි එළඹ සිටි හැම චිත්තක්ෂණයක නීවරණ පහ ඇත්තෙම නැහැ. ඒකයි ඒකේ තියෙන වටිනා දේ. එතකොට ඒක නා දන්නවනම් මේ කයෙහි මේ පවත්තන හිත නිසා මම නායකාරයෙක් නෙවෙයි. මම ලෙඩෙක් නෙවෙයි. මම සිපිරි ගිහිලා හිර කඳ උරක තැඳවියෙක් නෙවෙයි මම කාන්තාරික තනි වෙච්ච මිනිහෙක් නෙවෙයි දාශියෙක් නෙවෙයි මම දාශ භාවයෙන් මිදුණා ණය භාවයෙන් මිදුණා ලෙඩ භාවයෙන් මිදුණා මම ස්පූර්ණ පුරවැසියෙක් කියලා මෙන්න මේ ඉඳගත් චිත්තක්ෂණය මේ කාරණා පහට සාපේක්ෂව බුද්ධි විඳින්න පුළුවන් නම් සමාදම් වෙන්න පුළුවන් නම් එළඹ වාසය කරන්න පුළුවන් නම් වෙන ස්වර්ගයක් උමටද වෙන මොකක්වත් මොනේ නැහැ. තමයි තේරෙනවනේ මේ වාඩි වෙලා ඉන්න මේ චිත්තක්ෂණ මම නායකහරයක් නෙවෙයි මම ලෙඩෙක් නෙවෙයි හිරකාරයෙක් නෙවෙයි දාසයෙක් නෙවෙයි කාන්තාරික තනි වෙච්ච ගතියක් නෑ අපි සසරණයි සනාතයි ඒක එක චිත්තක්ෂණයකට ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේ මම ඉන්නේ වර්තමානයේ කියලා දැනගන්න පුළුවන් ශක්තිය වර්තමාන ඒ පළවෙනි චිත්තක්ෂණේ නෑ කෙනෙකුට දැනෙන්න නම් මම දැන් මේ වර්තමානයේ ඉන්න මම නායකාරයෙක් නෙවෙයි මම ලෙඩෙක් නෙවෙයි මම ඉරගීලාපු කෙනෙක් නෙවෙයි මම දාසෙක් කඹුරණ මිනිහෙක් නෙවෙයි මම කාන්තාරක තැම්පත් වෙලා නැහැ දැන් ඕන්න මම කුසල රාශියට වැටම කියලා ඒක දැනගන්නවත් පසුකාල ආචාර්ය මත හැදුන චිත්තක්ෂණ හතරක් පහක් මේ හිතේ තියෙන්න ඕනේ හිත. ඒක තමයි යාට සංඥාවක් පිහිටව ගන්න පුළුවන් යන්තම් කල්ප ගණන් සංසාරේ පුරාවට කොච්චර අකුසල් කරලා තිබුණත් මෝහ පටල තිබුණත් දැන් මේ චිත්තක්ෂණේ කිසිම මොහයක් නැහැ. මම හොඳටම අකුසල රාශියෙන් මිදුණා. මම දැන් කුසල රාශියට ගොඩ වුණා කියලා. ඒක දැනෙනකොටම ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සත්පුරුෂයාට ආයෙම නැත්තම් සුතවත් ආර්ය ශාවකයාට පුදුම ප්‍රසාදයක් හිතට පහන පසීදති කියන වචනේ පාවිච්චි කරන ප්‍රසාදයක් පහළ වෙනවා එයාට හරියට මේ හරක් පැටියෙක් අම්මා දැකලා වලිග උඩ තියාගෙන දූවගෙන අම්මා ළඟට එනකොට වගේ තමන්න තේරෙන පණ ගන්නවා මෙන්න බුදුහාමුදුරන්ගේ බුදු ගුණය මෙන්න ධර්ම ගුණය මෙන්න සංඝ ගුණය මෙන්න මගේ සීලය මේ චිත්තක්ෂණයේ තියෙන පැහැදිලි ගතිය පැහැදීම මේ පැහැදීමමයි අර කියන්නේ වතුරේ පාටක් නැහැ. ගොජ දාන උතුරන ගතියකුත් නැහැ. මඩ කලවම් වෙලත් නැහැ. රැලි නැගලත් නැහැ. පාසි බැඳිලත් නැහැ. අර වතුර ටිකක පේනේ ගතිය කියන්නේ පහදිනවයි කියන. වතුර පිරිසුදු ගතිය. මෙන්න මේ පිරිසුදු ගතිය තුල පේන දෙයට තමයි ඇති හැටි කියලා කියන්නේ. යම් චිත්තක්ෂණයක තමන්න පුළුවන් නම් සහති කරලා කියන මම මෙතන ඉඳගෙන ඉන්නවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ විතරක් නෙමෙයි මට ඉස්සරහට චිත්තක්ෂණ කීපයක් නැත්නම් හුස්ම රැලි කීපයක් නැත්නම් තප්පර කීපයක් නැත්නම් විනාඩි කීපයක් මට මෙහෙම ඉන්න පුළුවන් කියන දේ තමංගේ උත්තරම පෞරුෂත්වයේ විදියට තමංගේ උත්තරම ශික්ෂාව විදියට තමංගේ උත්තරම දානයේ විදියට සලකගෙන ඒක ආඩම්බර කරගෙන ඉන්නවනම් ඇයි ඒ ගත කරන චිත්තක්ෂණ රාශිය පුරාවට අර වර්තමාන මොහොතට අයිතිවාසිකම බුද්ධිය තමන්ට ලැබෙන්න පටන් ගන්නවා ඉතින් ඒකට හුඟක් ත්‍රිපිටකේ දැනගෙන ගොඩක් සිල් රැකලා චතුරාර්යක භාවනා කරලා කාරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් මම වෙලා ඒ මොන්නම දෙයක්වත් ඕන නැහැ කියලා මට නම් හිතෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ එළඹ වාසය කරන්න ඥාන උනත් එකයි පිළිමුණත් එකයි. සිල්වන්ත උනත් එකයි නැති උනත් එකයි. මුළු ත්‍රිපිටකයම දැනගත්තත් එකයි නැති උනත් එකයි. විනය පිළිබඳව විසරද වුණත් එකයි නැති වුණත් එකයි. ධර්ම කතික වුණත් එකයි නැති වුණත් එකයි. කොටිම්ම කියනනම් බෞද්ධ වුණත් එකයි නැති වුණත් එකයි. නමුත් මේ විදිහට ඕනම කෙනෙකුට එළවෙන්න පුළුවන් මේ කුසල රාශිය. සත්‍යපට්ඨනේ දන්නේවත් නැතුව මැරිලා යන බෞද්ධයෝ කොච්චර ඉන්නවද? මේකයි කලයුත්තේ කියලා දන්නේවත් නැතුව මැරිලා යන බෞද්ධයෝ කොච්චර ඉන්නවද කිව්වොත් උන්දල බුදුහාමුදුරණ කරන ගෞරවයක්ද නැත්නම් නිග්‍රහයක්ද කියලා හිතෙනවා. උන්දලගේ තියෙන දැනුම ධර්ම දැනුම ආගම ධර්මයේ ගෞරවයක්ද නැද්ද කියලා හිතෙනවා. සංඝයා පිළිබඳ තියෙන අවබෝධය, සීලය පිළිබඳ තියෙන අවබෝධය. ඉතින් එහෙම කෙනෙකුට ඇස්තරලා පෙන්ලා දුන්නොත් අනුන්ගේ සීනි කිර කර ඉන්න එපා, ගන්තබා බිස්නස් කර කර ඉන්න එපා. උඹේ වැඩක් බලාගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? දවසකට එක චිත්තක්ෂණයක් දෙකක් හරි. සූර්යසේ පහසුකම් ටික දීලා මම මෙතන දැන් වාඩි වෙලා ඉන්නවා. ඉතින් කවුද අපේ සම්ප්‍රදාන කුල කෙනෙක් හිතන්නේ මේක කුසල රාශියක් කියලා. මේ වර්තමානයේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නකම කුසල රාශියක් කියලා. එයාට තීරුම් කරලා දෙන්න වෙනවා ඔබේ නැත්තම් රාගේ තියෙනවා ඔබ නායකාරයෙක්. ද්වේෂේ තියෙනවා ඔබ ලෙඩෙක්. ඔබට නිදිමත තියෙනවා ඔබ හිරකාරයෙක්. ඔබ අතීත අනාගත දෙකට හිත පනිනවා ඔබ දාසෙක්. ඔබට මේක පිළිබඳ සැක තියෙනවා ඔබ කාන්තාරයක ඉන්නේ. ගොඩ ගන්න බෑ. ඒ නිසා අය බය ඇති කරලා අය උපමා පෙන්නලා රූපක පෙන්නලා සර්වඥයන් කියන්නේ ඒක හොඳට දන්න කට්ටියක් මේ ඕ සංසාරේ ඉන්න කවුරක්වත් නීවරණ නොදන්න කෙනෙක් නැහැ. ඒක දැනගෙන වර්තමාන මොහොතට හිතේ ඉන්නලා බලන්න වර්තමාන මොහොතේ වර්තමාන මොහොතට රාගයක් පහළ වෙනවද කියලා. මට මේ ඉන්න වර්තමාන මොහොත මගේ. මේක කාටවත් දෙන්න නැතුව මම මේක යකඩ සීප්පුක දාලා ලොක් කරලා තියාගෙන ඉන්න ඕනේ කියලා කාටවත් වර්තමාන පොලිබඳව ආසාවක් පහළ වෙනවා. කවදාහරි කාට හරි මේ වර්තමාන මොහොතේ ද්වේෂ පහළ වෙනවා. වර්තමාන මොහොතේ කොට නිදිමතක් පහළ වෙනවා. අතීත අනාගතයක් තියෙනවා. සැකයක් තියෙනවද මම වර්තමාන මොහොතේ ඉන්නේ නැද්ද කියලා. මේක පිළිබඳව වහුගේ රිට්‍රීට් දෙක තුනකදීම ආවා කොහොමද ස්වාමීන් වහන්සේ මම වර්තමානයේ ඉන්න බව දැනගන්නේ කියලා. ඒ කියන්නේ ඒකත් සැකයි. වර්තමානීට ආවට පස්සේ මේක වර්තමාන මොහොතද එළඹ සිටි සිහියද සතියද කුසල රාශියද කියලා සැකයි. ඉතින් කාට හරි තේරෙනවද කියලා දෙන්න කාට හරි මේ වර්තමාන මොහොත ආවව දැනගන්න පුළුවන් ක්‍රමයක්. කන්න ආරාධකක් ගහන්නයි තියෙන්නේ වෙන මොන කරන්නේ. හොඳට ටෝකක් අහින්න ඕනේ රිදෙන්න ආ එහෙනම් දැන් තේනවා දැන් ඔච්චර තමයි කරන්න දෙන්නේ. මොකද ඒ තරමටම අපි ද්වේෂ කරන වර්තමාන මොහොත. ඒ තරමට මේක නොදකින්න පතන් කියාගෙන ඉන්නේ. ඒ නිසා වර්තමාන මොහොත ගෙනලා තිබ්බත් අවබෝධ කරගන්නේ කොහොමද කියලා නොගැලපෙන ප්‍රශ්න. උපමාවක් විදිහට කියන්නේ මාළුවෙක් ඇවිල්ලා ඇහුවොත් මේ හයිඩ්‍රොලොජිස් කෙනෙක්ගෙන් ජලය පිළිබඳ දැනගෙන මට වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් කොහොම මේ කියලා දෙන්නේ? ඒක ඉපදිලා තියෙනෙත් වතුර, ඉන්නෙත් වතුර, අහන්නෙත් වතුර. ඉතින් උහන වතුර ගැන කියලා දෙන්නේ කියලා. ඉතින් හයිඩ්‍රොලොජිස්ට් කලු ලැලක් කරන චෝක් කැල්ලක් කරන ඇවිල්ලා වාඩි වෙන්න කිව්වම මාළුව ගොඩාපු ගමන් උඹ මැරෙනවා. ඒ වගේ අපට අපි ගැන වර්තමාන මොහොත ගැන අගයක් ආඩම්බරයක් නැතුව විතරක් නෙවෙයි ඒ தත්ත්ව පවාසක කරන පාහර නොකමන ධාවදුර පට්ටවඳුරු වල් හිතක් තියෙන. එච්චරයි කියන්නේ. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි වර්තමානින් ඉන්නවා කියන එක මේ බොහොම සරල දෙයක්. උගදෙනෙක් කියන්නේ මේක දිග සමීකරණකින් ගන්න එකක්. හරි ගැඹුරු එකක්. කොහොමද දන්නේ වර්තමාන මොහොතේ ඉන්නේ කියලා? ප්‍රශ්න අසාධාරණත් නෑ. මොකද හීනෙක ඉන්නකොට අපි වර්තමානයේ ඉන්නා වගේ තමයි ඉන්නේ. අපි කාගේ හරි මැජික් දර්ශනයක් බලනකොට ඒකේ නිමග්න වෙලා බීගෙන තමයි ඉන්නේ. එතකොටත් ඒක ඇත්ත වගේ පේනවා. නමුත් ਸਰවඥාන්සේ පෙන්නන මේ මේ ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක උපාදී ඕන කරන එකක් නෙමෙයි. ටෙස්ට් කරලා මැෂින් එකකින් කියන්න ඕන කන් නෙවෙයි. ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් එකක්. එන්න මේ ටික අපි මේ දවස් දෙක තුන ඇතුළත ඉගෙනගෙන මේක කුසල රාශිය කියන නම දන්නවනම් මේකට සාපේක්ෂව අකුසල රාශියකයි මෙතෙක් කල් හිටියේ කියලා දන්නවනම් ඒක නා යම් ප්‍රයත්නයක් යම් උත්සාහයක් යම් ශිල්පීය ක්‍රමයක් යම් ලෑස්ති විලා ඉඳීමක් සූදානම් වීමක් කරලා මේ චිත්තක්ෂණ දවසකට දෙක තුන හතරක් කරන්න යන මිනිහට තියෙන සම්මා දිට්ඨියද කියන සම්මා දිට්ඨිය කියලා. ඒ මනස ළඟ තියෙන සංකල්පයක් තියෙනවා නම් මම මේක දැන් ටින්ගිත්තක් දන්නවා. මේක දියුණු කරගන්න මම මොන විදිහේ මතිමතාන්තර අදහස් උදාහස් තියෙනවා කියන එකට කියන සම්මා සම්මා සංකප්ප කියලා. ඒ නිසා ඒක සඳහා යම් විදියක වචනේ ඉක්මීමක් කරනවා. කතා කරන කිසිම වෙලාවක මතක තියානින්න ආධුනිකයෙකුට සතිය පිටවන්න බෑ. ඒ තරම්ම මේ සතියට වසවිස වගේ වෙනවා කතාව. ඒ වගේ තමයි নানা ආකාර කර්මාන්ත ආසාවල් තියෙන කෙනාට වර්තමානයේ හිටපවත් ගන්න ගොඩක් අමාරුයි ආධුනිකෙක් වශයෙන්. ඊම තමයි වැරදි ජීවන රටාවකින් නම් ගත කරන්නේ. බඩ රස්සාව ගන්න වැරදි ක්‍රමයකට නම් ඒ මනුස්සයා දන්නවා මේ කාවුදෝ දිවු ගිනි ගෙඩිය තමයි මාත් කන්නේ කියලා. ඒ මනුස්සයාට හරි අමාරුයි ණය නැති මිනිහෙක් විදිහට ප්‍රකාශයක් කරන්න. ලෙඩ නැති මිනිහෙක් විදිහට ප්‍රකාශයක් කරන්න. කාන්තාරයෙන් ගොඩ වෙච්ච මිනිහෙක් ප්‍රකාශයක් කරන්න. ලෙඩක් නැති කෙනෙක් විදිහට ප්‍රකාශ කරන්න බෑ. නිසා යා යම් විදිහකට මේ සම්මා වාචාව සම්මා කම්මන්තයක් සම්මා ආජීවයක් රකින්නවනම් එයා හැම වෙලාවෙම බලන්නේ මේ සියලු දේ මම කැප කරන්නේ මොකටද එළඹ සිටි සීය කහතිපත්ඨානේ කුසල රාශිය අප්‍රමාදේ සඳහායි ඉතින් ඒ අප්‍රමාදයේ දන් නැති කෙනෙක් කොහොමද සපයන්නේ? කොහොමද උපයන්නේ? කොහොමද බහුලීගත කරන්නේ? ඒක දැනගෙන තියෙන්න ඕන අත්දකලා තියෙන එකල මේක වටිනා දෙයක් විදිහට පිළිගන්නවා. ඉතින් එහෙම කෙනෙක් යම් වෑයමක් කරනවා නම් දරනවා නම් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික ධාර්මික උසස් තත්ත්වයටපත් කිරීම සඳහා මම දවසකට ගත කරන වර්තමාන මොහොතේ එළඹ ගත කරන චිත්තක්ෂණය මොන දහංගට දාලා හරි කමන්නේ වැඩි කරගන්න ඕනේ කියලා. ඒකට කියනවා සම්මා වායාමයේ කියලා. ඒ ප්‍රයත්නෙට කියනවා සම්මා වායාමයේ කියලා. එයාට තේරෙනවා නම් මගේ මේ ප්‍රයත්නේ නිසා දැන් ඊයට වැඩිය, ගිය සංසාරේ ආත්මෙට වැඩිය, ගිය අවුරුද්දට වැඩිය. දැන් එන්නේ එන්නේ එන්නේ මේක ටිකක් වැඩි වෙනවයි කියලා. ඒ සඳහා යම් එලඹ සිටීමක් කරනවා නම් අප්‍රමාද බවක් කරනවා නම් ඒකට සම්මා සතිය කියලා කියනවා. ඒසොට මේක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ පුද්ගලට මුලදි තේරෙන්නේ නැති වුණාට පුදුමාකාර හිතේ සමාධි ගතියකට සමාහිත භවකට එහෙම නැත්නම් සමතයකට හිතපත් වෙනවා. ආධුනිකයන් උගාක් අමාරුයි අර ගොඩාක් වේගෙන් යන වාහනේට බ්‍රේක් ගහන්න නැතුව වගේ බ්‍රේක් ගැහුවට ස්කිඩ් කර කර දුවනවා. නමුත් මේ ප්‍රයත්නය කරන්න කරන්න දවසකට පළවෙනි දවසේ එක චිත්තක්ෂණය දෙවෙනි දවසේ චිත්තක්ෂණ දෙකක් වගේ උපමාවක් කිව්වොත් ටික ටික ටික වැඩි වුණොත් අනිවාර්යයෙන් මේක සමතේකට යනවා. ඉතින් ඒක නිසා මේ යෝගාවචරය මේ අකුසල රාශිය දැනගෙන කුසල රාශිය දැනගෙන ඉස්සලා තියෙන මේ දෙකේ කිසිම න්‍යාය පත්‍රයක් Tamanට නැහැ. මේක 100ට 100ක්ම අකුසලයට දුවන්නේ. ටික බය එලවන සුළුයි බුදුජාණන් වහන්සේ ලෝකෙට පහළ ලකුසල රාශියක් දේශනා කළා තියෙනවා මේක මිනිස්සු ඉන්න කල හැක්කක් මේකට බොරු මූලික සුදුසුකම් මොකක්වත් ඕනේ නෑ ඒකට ඕනේ කරලා තියෙන්නේ මේකට සඳ ඇති කුසල ඡන්දයයි උත්සාහ කරලා බලනකොට අර සංසාර ගණන් එකතු කරපු අකුසල රාශි නමුත් අතරමැද කුසල රාශි පහළ කරන්න පුළුවන් මම මේක දිනු කරන්න ඕනේ කියන මේ පරිවර්තනය කට කියන හැබැයි වෙනස මේ හිච්චිත් විප්ලවය මේ යෝනිසෝ මනසිකාර්ය කොයි වෙලේ කෙනාට කොතනදී පහට වේද කියලා කියන්න බෑ. කොහොමඩක්වත් කල්යතෝ කියන්න බෑ. ඒ නිසා නිවන් දකින්නට වැඩිය වටින්නේ මේ අකුසල රාශිය තේරුම් අරගෙන මේ අකුසල රාශියේ මැද කුසල රාශියට 100%ක්ම පැරදිලා තියෙන කුසල රාශියට උරදී ලයදී කටයුතු කරලා මේ අකුසල රාශිය බොල් තියෙන්නේ මේකේ කෝඹ තියෙන්නේ බොරුව තියෙන්නේ මම මේකේ කුසල රාශිය තැම්පත් කරන්න මම කුසල රාශිය තහවුරු කරන්න මම කුසල රාශිය තන වඩන්න ඕනේ කියලා පටන් අරගන්න මේ මූලිකම වෙනස බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ඈත ඉඳලා සාදු කියන දෙයක්. ඒ සඳහා කොන්දේසි විරහිත උදව් කරන්න ඕන. මොන්නම හේතුවක් නැසාතු අඟුලිමාලයක් කියලා ඔක්කත් හෙළුවෙන් ආව පටාචාරාවක් කියලාවත් අසුචි කඩක් කර තියන අපේ කියලා කොම් කරන්නම් එපා. කොම් කරන්න අයිතියක් අපට නැහැ. මොකද ඕනම කෙනෙකුට ඕනම වාතාවරණයකදී මේ එළඹ සිටීම කරන්න පුළුවන්. ඒක සඳහා මේ අට සිල් අරගෙන නිස්සන් වණයටම ඇවිල්ලා මෙතන ඉඳ ගන්නම ඕනේ නැහැ. ඒව නිකන් බබාලා නලවන වැඩ. මෙතෙන්දී අපි අඳුල්ලා දුන්නා පස්සේ මේ සන්දර්භය කියලා දුන්නා පස්සේ උත්සාහ කරන්න ඕනේ අර උකුණු මොලයක් තරම්වත් මොලයක් තියෙනවනේ කෙනෙකුට. මේක මම එදිනදා ජීවිතේ කිට්ටු කරගන්නේ කොහොමද? සක්මන් වෙලාදී කිට්ටු කරගන්නේ කොහොමද? වෙන වැඩක් කරන වෙලාවෙදී ඒ කරන වැඩේ එළඹ වාසිය කරන්නේ කොහොමද කියලා බැලුවොත් නොයදපු නිසා නොතරුණාට ලෑස්ති වෙලා ගියොත් දැනගන්න ඕනකම තියෙනවා නම් සූදානම් ශරීරය තියෙනවා නම් අපි ළඟ තියෙන මේ වර්තමාන දැනුම හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් ਸਰවචනසෝ සවාරණක ගත කරන කියලා පස්සක මහණුණ්ඩ මේ බණ කියන්න යන්නේ මේක කරන්න බැරි එකක්. කිසිම ලෑස්තියක් තිබුණේ නැහැ පස්සක මහණුන්ගේ. මෙවැනි විප්ලවීය වෙනසකට නමුත් ਸਰවචනසේ ගිහිල්ලා ඒ ඇත්තන්ට හේතු ගන්නලා මතක් කළ දුන්නා අවශ්‍ය නම් පුළුවන්. ඒ කොහොම එදා හිටියලු 18 කියලා බ්‍රහ්මයෝ වට කරගෙන ඉදිකට්ටක් වටෙන් තරංගත් ඉන්නද ඒ බර ගන්න නිවන් දැකලු එක් එක්කත් වැඩක් නෑ බ්‍රහ්ම සත්ත පහකට වැඩක් නෑ කොණ්ඩඤ්ඤ සාසෙ නිවන් දැකපෙක විතරයි වැඩි අපේ මිනිහෙක් නිවන් දැක්කා එච්චරයි බුදුහාමුදුරුගේ කොණ්ඩඤ්ඤ සාංශිත විතර කතා කරලා කිව්වේ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ ඥානවන්තයි ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ දැනගෙන කරපු දෙයක්වත් බුදුහාමුදුරුවෝ දැනගෙන කරපු දෙයක්වත් නෙවෙයි එහෙම ඇත්තටම දැනගෙන කරපු බුදුහාමුදුරුවෝ උදම්මනන දෙයක් නැහැ නේ බුදුන්සේ කොන්දේසි විරහිතව මේක කියලා දුන්නා අල්ලගන්න එක නා අල්ලගත්තා ඇල්ලුවට පස්සේ බුදුරජාණන් කියන අන්න අසවලාට තේරුණා ඉතින් එතකොට ඒක දිහා බලනකොට බුදුරජාණන් වහන්සේට උදම්මනන තරම් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ලැබපු දැනුම නැත්නම් ඥාණය නැත්නම් මේ කුසල රාශිය බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් කරන තරම් ප්‍රමාණවත් බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ තව කාට හරි තේරුම් කරලා දුන්නේ නැත්තම් ඒ නිසා බුදුහාමුදුරුවෝ යෙතෙන්න ගියේ බුදු නමුත් කොණ්ඩඤ්ඤ සාංශේ නිවන් දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වුණා. දැන් කොණ්ඩඤ්ඤ හමුදුරුවෝ බරපතල යුග මෙහෙවරක් කළේ. දැන් හිතන්න අවුරුදු 2600කට පස්සේ ඉන්න අපි වගේ නරපණුවෙක් නිකම්ම නිකන් සිලිබිටිස් කෙනෙක්. මේක තේරුම් අරගෙන මේකට මුළු ජීවිතේ කැප කරලා භාවනා කරන්න පටන් අරගත්තොත් අපි මේ කරන සාසන මෙහෙවර අපි මේ දෙන ධෛර්යය හිතනවාද මනුස්සයන්ට සීමා වෙයි කියලා නෑ දේව බ්‍රහ්ම පිරිසත් සතුටු වෙනවා මෙච්චර කාමයට දුවන මේ ලෝකේ මෙච්චර හොරකම් කරන මේ ලෝකේ මෙච්චර සතුන් මරන මේ ලෝකේ එකෙක් නැත්නම් එකියක් අකුසලේ තේරුම් අරගෙන අකුසල පැත්තක දාලා දවසට කුසල් හිතක් කුසල රාශියක් වඩන ගන්න ප්‍රයත්න එනකොට අන්න ඒ මනුස්සයාගේ පප ගැනත්තේ විතරමයි සාසනේ තියෙන්නේ ওই බෙර ගහන ගෙජ්ජි හොල්ලන අනම්මනම් කරන කාගේ ළඟවත් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා අපට වඩා. අන්න එවැනි දෙයකට මගේ ජීවිතේ පූජා වෙනවනම් අන්න එවැනි දෙයකට මට උරදීලාදී කටයුතු කරන්න පුළුවන් නම් ඒකට නුසුදුසුකම් බලන්න යන්න එපා. ඕන තරම් ඔයගොල්ලෝ නුසුදුසුකම් කියවිවා මුස්පේන්තුයි, ඒවා කුම්මැහි, ඒවා ආහාරයි. ඒවා එකකට ඔක්කොත් උළු තියන්න. කළ හැක්ක බලන්න, කරන්න බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේදී කයේ කයානුව බලන සුළු විදිහට මට චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. මේ හොඳට ඕම ඇති. එහෙම බලහන් ඉන්නකොට ඉන්නකොට තමයි මේ හුරුවක් එනවනම් හාදකමක් එනවනම් සුවදකමක් එනවනම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක ඔච්චර තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. මේක දඬුකන්දේ ගැහුවා වගේ වදයක් කරදරයක් වෙනවනම් ඒ දේ ඒ හිත යා වෙලා නැහැ අරමුණත් එක්ක. ඉරියව්වත් එක්ක. කායගත සතියත් එක්ක. ඒ නිසා තමන් උප්පරීමේ ඉදි කරවන්න හදන බබෙකුට නැරවිලි කවේ කියලා කකුල් දෙක හොල්ලෝල්ලා අම්මගේ පූර්ණ අවධානය දීලා බබෙක් නතු කර ගන්නවා වගේ තමන් ළඟ තියෙන්න ඕනේ මේ ඉඳගත්තට පස්සේ කොච්චර චිත්තක්ෂණ ප්‍රදේශයක් මට මගේ ඉන්නා බව දැනගෙන ඉන්න පුළුවන්. මේකට ගියාට පස්සේ හිත කයත් එක්ක යාළුණාට පස්සේ එයාට සතෝ අස සති සතෝ පස සති තේරෙන්න ඉඩ තිබේ. ඒකෙන් පටන් ගන්න යන්න එපා. පටන් ගන්න ගිය ගමන් නොලබිච්චේ ගමන් දුකක් එනවා. මොකද ඉතලාම කරන්න ඕනේ කයේ කයano බලන සුළුව. කායानुපස්සීව කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක හොඳට ණය නැති තත්ත්වෙන් බලනින්න. ලෙඩ නැති තත්ත්වෙන් බලනින්න. කුසීත නැති ඉරගයකට දාපු නැති තත්ත්වෙන් බලනින්න. දහස නැති තත්ත්වෙ පූර්ණ පුරෝසි භාවයෙන් බලන්න. කාන්දාරයක තනිනවා වගේ අසරණ වෙන්නේ නැතුව පිරිසිදුකමක් පිපිතුරුකමකින් බලන්න හිටියොත් තමයි තේරෙන පටන් අරගනි ඒ චිත්තක්ෂණේ විතරයි ජීවත් වෙන්නේ කියලා. අනික හැම වෙලාවෙම අපි හීනමවාගෙන ඉන්නේ. අපි අනික වෙලාවල් වල අනුන්ගේ න්‍යාය පත්‍රයක් වැඩ කරන්නේ. හිත වර්තමානේ නැහැ. ඔළුව කොහෙදෝ කකුල ජපන් බඩ ධර්මං කෙහෙතගේ අපලේ කියලා තියෙන. ඒ වගේ එකක් ඔළුව කොහෙද බඩ කොහෙද අපලයක් තියෙනවා. වෙන කවුරුත් කරපු අපලයක් නෑ. තමන්ගෙම නොසලකිල්ලමයි. තමන්ගෙම මෝඩකම්මයි. තමන්ගෙම අවිද්‍යාවමයි. තමන්ගේ අදු නොදැනුවත්කමයි. ඒක කොච්චර නොදැනුවත් වුණත් මෝඩකම තුන තීගා චිත්තක්ෂණේ සතිමත් වෙන්න කිසි බාධාවක් නෑ. ඒක විතර සහතික කළ දෙන්න කොච්චර මෝඩ වුණත් කොච්චර අමනකම් කරලා තියුණත් ඊ ගාව චිත්තක්ෂණේ සතුටුමත් වෙන්න බාධාවකුත් නැහැ හොඳට මතක තියාගන්න ඊ ගාව චිත්තක්ෂණේ සතුටුමත් වීම බාධා කරන්න පුළුවන් බලවේගිකුත් ලෝකෙට දිව්‍යයකට බ්‍රහ්මයකට මාරයෙකුට කතෝලිකයෙකුට මුස්ලිම් කෙනෙකුට කාටවත් බාධා කරන්න බෑ ඒ මිනිස්සුල නම් බොරුවට ගැහෙන්න එපා ඒ කිසි කෙනෙකුට කඩන්න බෑ ඊගා චිත්තක්ෂණේ සතුටුමත් වෙන්නේ ඊගා චිත්තක්ෂණේ සතුටුමත් වීමයි කුසල රාශිය කියන්නේ ඒකටයි අපි සමාදම් වෙන්න ඕනේ. ඒකටයි බෞද්ධකම කියන්නේ. ආනික දිගට යනකොට අපි හිතමු. ඇඟ ඇතුලේ වෙන දේට හිත සාදරව බලහිනකොට මේ මයින්මක් අදින්න වගේ භවයේ පැවැත්ම සඳහා කරන මේ හුස්ම ගැනීම වැටහුණොත් ඒක මේ වර්තමාන මොහොතේ ඉන්න බවට සංඥාවක්. වර්තමාන මොහොතේ ඉන්න බවට නිමිත්තක්. අරමුණක්. ඉතින් ඒක අල්ලගන්න එක වටිනවා. එතකොට දන්න හොඳටම හුස්ම ඇතුළේ ඉන්න එක ඇතුළේ බව දන්නවනම් පිටේ නෝසෝ පිටේ බව දන්නව ෂුවර් මැරිලා නැහැ. ආයි කිසි දොස්තර කෙනෙක් මරණ ධාතිකට අසං කරන්න ඕන හොඳටම මතක තියාගන්න හුස්ම ගන්නව නම් මැරිලා නැහැ. කොච්චර සත්‍යයක්ද කියලා බලන්න. කාට හරි ඕනද මම මේ කියන එක සාතික් කරන්න. මැරිලා නැහැ. නිින්ද ගිල්ලත් නැහැ. අසීයකුත් නැහැ. ඉතින් බුදුන් එක්කනේ. ඉතින් ධර්මයත් එක්කනේ. ඉතින් සංඝයත් එක්කනේ. ඉතින් සීලේ හොඳට ඕම අදි සීල බවටපත් වෙනවනේ. සමාධි අදි සිත් බවටපත් වෙනවනේ චිත්ත භාවනාව. ප්‍රඥා අදි ප්‍රඥා බවටපත් වෙනවනේ. ඉතින් අපි මේකට පුළුවන් තරම් උදව් කරන්නේ මේ ආශාසය කරන වෙලාවේදී ප්‍රසවාසය නැහැ කියලා තේරෙයි. ප්‍රසවාසය කරනදී ආශාසය නැහැ කියලා තේරෙයි. මේන්න මේකත් එක්ක ඉන්න සුවදකම, හාදකම, ලේස මාත්‍රයකින් හරි වැඩෙනවා නම් ඔය ඕන කෙලෙසයක් ආවට ඕන හිතවිල්ලකින් බාධා වුණාට ඕන කරදරයක් දුකක් ආවට මම දැනගෙන අර වැඩි වෙන වැවෙන ආශ්‍රව ප්‍රසාදයේ තියෙන සතිය නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවට දන්න සතියේ වැඩිවීම පමණයි අවසාන අපේ විනිශ්චය තීන්දුව කරන්නේ. ඒක වැඩිවීම පිස කටයුතු කරන්න. එහෙම කටයුතු කරන යනකොට කවදාකවත් හිතන්නේපා භාවනා ඉදිරියට යනකොට සියල්ල රෝස මල් යහනාවක් වෙයි කියලා. අනන්ත අප්‍රමාණ වේදනා එනවා. මිහිරි කර අප්‍රසන්න වේදනා එනවා. කායේන පරිලහ උපජ්ජති චිත්තං වික්ෂිපති බුදුරජාණන් සඳහන් කරන කයේ දරත ගති, තවන දවන ගති ඉන්න පටන් ගන්නවා. හිත නන්නත්තර වෙනවා. එතකොට හොඳම සාතිකයක් තමයි දැන් කයේ වේදනාවක් ආවට පස්සේ දැන් මැරිලා නැහැ. ෂුවර් එකටම මැරිලා නැහැ. වේදනාවක් තියෙනවා මැරිලාම නැහැ. ඒ වගේම හිත පිට ගිහිල්ලත් නැහැ. වේදනාවක් ආව හිත පිට යන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම දන්නවා දැන් වේදනාව වේදනාව බව දන්නවා සතිය තියෙනවා. ඒක නිසා කායනුපසනාව වගේම ඉස්සරහට යනකොට ඩොක්කක් අයින වගේ තමයි තේරෙන්නේ. කොනහනවා වගේ තමයි තේරෙන්නේ. මොකද වේදනාවක් එන හැම වෙලාවෙදීම වෙනකට වඩා සතිය රබර් පටික් නැදලා ඇල්ලුවා වගේ ඒ වේදනාව තියෙන තැන තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකට නුරුස්නා ගති නැතුව චිත්තක්ෂණයක් වැඩිපුර තේරෙන පටන් අර ගන්නවා කයේ ඉරියව්ව ආස්වාස ප්‍රසආදේ පිම්බීම හැකිලිම වම දකුණ වගේම භාවනා නිසා හෝ භාවනාවෙන් තොරව මතුවෙන මේ වේදනාව අනිවාර්යයෙන්ම තමට ලකුණු තුනක් පෙන්වනවා මැරෙලා නැති බව පෙන්වනවා නිින්ද කිල්ල නැති බව පෙන්වනවා තීමූර්ජා වෙලා නැති බව පෙන්වනවා ඉතින් අපි මේ තුන විතරමයි දිගටම ගෙනියන්නේ ගමනේ මම කොයි වෙලාවෙ මැරිලා නැති බව දන්නවනම් නිින්ද කියලා නැති බව දන්නවනම් ක්ලාන්ත වෙලා සීමුර්ධ වෙලා නැති බව දන්නවනම් ඒක කුසල රාශියක් කියලා ගන්න. ඒක සතිය කියලා ගන්න. ඒක අප්‍රමාදේ කියලා ගන්න. මේක තමයි මම එකතු කරන එකම වටිනදී. එතකොට කාය අනුපස්සනාව ඉන්න කෙනාට වේදනා අනුපස්සනාව ආපුවාම හොඳට තේරෙයි කායනුපස්සනාව කියන කෝෂය ඇතුලේ තමයි වේදනා අනුපස්සනාව වෙන්නේ. කයෙන් පිට වේදනා අපිට දැනෙන්නේ නැහැ. ඒවට කියන්නේ දෝමනස්ස වේදනා කියලා. හිතට එන වේදනාව බබාට මේ මේ එම්බිරිසාව වෙනකොට අම්මා බබාට කිවිසුමක් කරනකොට අම්මට එම්බිරිසාව හැදෙනවනේ. ඒ රාදරේ හින්දා. ආච්චිට ළමයි හැමෝට තම්බිට අමාරු වෙනවනේ. ඒකට කියන්නේ මේ දෝමනස්ස වේදනා. මේ ඇඟට දා ගන්න දේවල්. මෙව්වා අනුන්ගේ දේවල්. ඒ ආපුවාම තමයි දැනගන්න පුළුවන් මේ ආච්චිට ළමා හම්බෙලා දෙන තම්බිට අමාරු වෙලා තියෙන්නේ මේ කාර්තු ලෙඩේ තියෙන කේන්ද්‍රී ගන්නේ කවුද? මෙව්වට පුදුමාකාර සුවිශේෂ හැකියාවක් අපිට තියෙනවා. ලෙඩක් gedera නැත්තම් අල්ලපු gederin හරි ගන්නවා. දරුවන්ගේ ලෙඩ නැත්තම් දරුවන් දරුවන් ලෙඩ හරි ගන්නවා. ඒක ලියවලා නිතරම කීව කීව ඉන්නවා. හරි අමාරු කිසි වැඩක් කරගන්න බෑ. හිතේ අමාරු. හිතේ අමාරු නැත්තම් ඒකට බෙහෙත් ගන්නවා හිතේ අමාරුවක් ගන්නවා. එනිසා මේ වේදනায় එන හැම වෙලාවෙදීම තමන්ගේ ඇතුළත වේදනාවක් නම් කියන්නේ සප්‍රත්‍ය වේදනාවක් නම් සතිය පිහිටවන්න හොඳම අරමුණක් වෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ආධුනිකයර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හරියට කියලා දුන්නොත් දක්ෂයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හිතේ හොල්මන් තියෙනවා. රාග හිතේනවා, ද්වේෂ හිතේනවා, මෝහ හිතේනවා, වික්ෂිප්ත හිතේනවා, සංකිට්ඨ හිතේනවා, නන්නත්තර වෙන හිතේනවා, ඒකෝදි භාවයට හිතේනවා. මෙවුව පිළිබඳව අපිට තැවුනට කමක් නැහැ. මේක කිව්වට අහනවනම්. එකක්වත් කියන දේ අහන දේවල් නෙවෙයි. එක හිතවිල්ලක්වත් අපිට ඕන විදිහට පවත්න්න බෑ. ඒක නිසා කයේ ආස්වාද ප්‍රසවාසය එනවා යනවා ආස්වාසයෙන් කොට ආස්වාසය ප්‍රසවාසය නෙවෙයි කියලා දන්නවාසේ. ප්‍රසවාසයෙන් කොට මේක ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා දන්නවාසේ. භාවනා කරනකොට තමයි රාග හිතක් ආවම හොඳට මතක තියාගන්න මේක ද්වේෂ හිතක් නෙවෙයි. මේක නිදිමත හිතක් නෙවෙයි. මේක නිස්සකවම රාග හිතක්. ආනේ ටික දන්නවනම් අපි රාග හිත පිළිබඳව කවදාකවත් නැති විදියට අවබෝධ කරගන්න. ද්වේෂ හිතක් ආපුවම මතක තියාගන්න මේ ද්වේෂ හිත කවදාවත් රාගේ තියෙන්න බෑ. මේ ද්වේෂ හිත තියේදී නිදිමතෙන්නෙත් නෑ. මේ ද්වේෂයේ තියේදී සැකයකුත් නැහැ මේක द्वේෂයේ බෝ වෙන එකක්ද අල්ලපු ගෙදරින් ආපු එකක්ද මොකක්වත් වෙන්නේ ආන්නේ විදිහට ඒන හිතවිල්ල ඒවට කියන්නේ ආවේග කියලා මානසික ආවේග කියලා අන්නේ එන එක gedෙට් වෙන පණිවිඩකාරයා මෙයයි කියලා දැනගන්න නැතුව අපි බෙහෙත් කරන්න ගියාට හරියන්නේ නැහැ. ඒ නිසා චිත්තානුපසනාදී කරන්නේ ඒව ආපුවාම gadu ගැටෙන්නේ නැතුව ඒවයි දුක් කරදර ගන්න නැතුව මම කියා ගන්න නැතුව මේ ඇවිල්ලා ගිය අමුත්තා. මේ කවුද ඇවිල්ලා ගිහලා කියලා බැලුවොත් තමන්න තේරෙයි මෙතෙක්කල් සංසාරේ මේවා දැනුන් නැත්තේ මොකද බලපො නැති නිසා. නොතිබිච්ච නිසා නෙවෙයි. කොච්චර දෝ හිත පෙළමින් තිබුණා පොත් ලැබීමක් වෙලා නැහැ. ඒ නිසා කවුරු ඇවිල්ලා ගියාද දන්නේ දැන් බලන්න ගියාට පස්සේ බලාගෙන ඉන්න බැරි තරම් කැත කෙලෙස් රාශියක් එනවා. ඉතින් උංග දෙනකොට මේ බැලුවට පස්සේ තමයි ලෙඩේ ඉන්න පටන් ගන්නවා. අර යුනිවර්සිටි එකේ ඉඳලා යාළුවෙක් කිව්වා මම මචං පොතක් කියුවා. ඒක එච්චර හොඳ පොතක් නෙමෙයි අසභ්‍ය පොතක්. ඉංග්‍රීසියෙන් තිබුණේ ඩික්ෂනරි එක බලනකොට තමයි කිව්වා රාගෙ මතුවුනේ. පොත බලනකොට නෙමෙයි ඩික්ෂනරි එක බලනකොට තමයි රාගෙ මතුවේ. පොත කියනකොට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේ. ආන්නේ වගේ තමයි භාවනා කරන්න ගියාට පස්සේ තමයි මේ හිතේ කෙලෙස් තියෙන බව තේරෙන්නේ. ඊට පස්සේ දැන් අලි අවුලයි. මෙතෙක් කල් තිබුණ ප්‍රශ්නයක් නැහැ. දැන් දැනගත්තට පස්සේ අල්ලව ගෙදර මනසකට තින්නේ ගෙදර භාවනා නොකර මිනිසුගෙන මේ මනසේ භාවනා කරන්න කියලා පිස්සු වෙලා ගියා. මෙතෙක් කලුත් තිබුණා ගාලල්ලා දැන් භාවනා කරන්න ගියාට පස්සේ මේවා එක එක පේනවා. මේ පෙනීම කරදරයක් වෙලා. වෙන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරු කියන්නේ මේක කුසල රාජි කියන්න බෑනේ මේක මල වාතයක් කියයි. බුදුහාමුදුරු එහෙම කියලා නෑ. බුදුහාමුදුරු කියලා තියෙන උඹ දැනගෙන ඵලයන් මේක ඇතුලේ රත්තරන්වත් ප්ලැටිනම්වත් හොඳ දෙයක් නැති තියෙන අසුචි. මේක ඇතුලේ තියෙන හරියක් තියෙන අසුචි. යක වහගෙන ලස්සනට හිටියට හරියන්නේ තියෙන්නේ අසුචි බව දන්නවනම් මේක නාඩම්බර වෙන එකක් නෑ. අනික කටට ඊර්ෂ්‍යා කරන එකක් නෑ. ක්‍රෝධමාන කරන එකක් නෑ. මදමානයක් එන්න විදිහක් නෑ. නිසා හිත දිහා බලන්න. එයා පෙන්නනවා කැත නැතුව. හොඳට මතක තියන්න අල්ලපු දෙයක් කරන්න පේන්නේ නෑ. ඒ ගැන බය වෙන්න එපා. චිත්තානුපසනාව කරන හොඳට බලන ළඟින් එක නා දන්නේ නෑ. පේන්නේ නම් මේක ගොජ දාන දාලට ළඟ ඉන්න මිනිහට තේරෙන්නේ නැති මේ රාගේ ළඟ ඉන්න මිනිහට මේ ද්වේෂය තේරෙන්නේ නැති කියලා ඒ තරම් එනවා ඇත්තටම. මොකාටවත් තේරෙන්නේ නැහැ Tamanට විතරයි තේරෙන්නේ. ඒ ඔක්කොම කෙලස් කෙලස් වශයෙන් දැනගන්නමින් ඉදිරියට යනකොට තමයි ධම්මානුපස්සනාදී ඉස්සල්ලාම ඔයකේ නීවරණ පහ හරියට වෙන් කරලා පරේෂණාගාරයක තියලා පෙන්වන්නා වගේ ඉස්සල්ලාම බුදුහාමර නීවරණ පහ තමයි පෙන්වන්නේ. එතකොට ඒව විශාල වටින දේවල් අපි මෙතෙක්කල් කඹරපු මෙතෙක්කල් දාස භාවයටපත් කරපු නීවරණ හරියට ඇල්මරලා විෂ මරලා ගිනලා පෙන්වන්න මෙන්න මෙයාට තමයි ඔබ ණය වෙලා හිටියේ. මෙන්න මෙයාට තමයි ඔබ ලෙඩ වෙලා හිටියේ. මෙන්න මේ හිරගෙදර තමයි ඔබ හිටියේ. මෙන්න මේ දාසකම තමයි ඔබ කෙරුවේ. මෙන්න මේ කාන්තාරය තමයි ඔබ හිටියේ කියලා මේ ඔක්කොම ගෙනල්ලා පෙන්නකොට හිතෙනවා. මේ කොල්ලන්ට වැඳ වැඳ තමයි අපි ගත කරේ. දැන් බුදුන්ව වඳින්න ගත්තට පස්සේ මේ ඕල්ල අපට වඳිනවා. නීවරණ ටික අපිට වඳින්න පටන් අර ගන්නවා. ඊට පස්සේ තමයි වෙන කෙනෙකුට බොජ්ජංග ධර්ම වගේ හොඳ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා අන්ති හොඳටම භාවනා කරලා ගියාට පස්සෙත් ওই නීවරණ පහම තමයි ආයෙත් ගෙනල්ලා සරුවචනාංශය ඇල් මරලා විෂ මරලා පෙන්නනවා. එදාට තේරෙනවා මේ සතිය කොච්චර බලවත්යක්ද කියලා. මේ සතිය කොච්චර කල්යාණ ධර්මයක්ද කියලා. මේ සතිය කොච්චරක් අපිට කරුණා මෛත්‍රියක් කරනවද කියලා. නමුත් පටන් ගන්නකොට සතිය ඇල් වතුර වගේ මුන්නම ගුණයක්වත් පෙන්වන්නේ නැහැ. ගොඩාක්කල් වඩනකොට වඩනකොට තමයි අපි ඔය බලාපොරොත්තු වෙච්ච ಗುಣ කදම්බේ එන්න පටන් ගන්න. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී සතියට නිසි ගෞරවය නිසි තන දුන්න නැත්නම් අසත්පුරිසයි. අන්ධ පුතඥය. දන්න කෙනෙක් විතරක් මේ අනික් සියලු වැඩ බහා තබලා පුළුවන් තරම් සතියෙන් ගත කරන්න වළනවා. මොකද දන්නවනේ දීර්ඝ කාලීන වශයෙන් සතිය කදාකවත් මාව පාවා දෙන්නේ නැහැ. අනේ මොනම චෛසිකයක්වත් අගෙන වේ සතිය කවම කවදාකවත් සතිය වඩපු කෙනාව පාවා දෙන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරේ මේ භවයේ අපිට මේ වැඩේ කරන්න බැරි වුණත් මේ සතිය නැමැති ಗುಣ ධර්ම අපිට ඊගාව භවයට පවා ගිහිල්ලා අර හිතුව මට්ටමින් ඔසවලා තියෙනවා මිස කාදාවත් පාවා දෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ උඹලා උඹලා කැමැති නම් උඹලා උඹලාගේ සුභ සිද්ධිය මනාපන කැමැති වෙනවනම් පිරිසිදුවක් කැමැති වෙනවා. කුසල රාශි කරන්න කැමැති නම් පමා වෙන්න කලින් අප්‍රමාදීව මේ සතිය පිහිටවන්නේ කියලා ඒකේ පටන් ගන්න මුල්ම චිත්තක්ෂණය තමයි හඳුන්වා දෙන මුල්ම චිත්තක්ෂණය තමයි විචිත්‍රම හැබෑ වෙනස. මෙතන උගෝ දෙනෙක් දන්න එකක් ඒක. දැනටම දන්න එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ හැම කෙනාගේම යුතුකම වෙන්නේ බාහිර සාසනය සලකලා තමන්ගේ සාසනය සලකලා මේසා විශාල ගුණයක් කර දෙන මේ සතිය අපි මොන ක්‍රමයට දියුණු පවුණු කරගන්නවාද කිව්වොත් අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකිනෙකාට උදව් කර යුතු කල්යාණ මිත්‍රයෝ හැර කිසිම කෙනෙක් තව කෙනෙකුට වැඩිය උසස් තැනක් මේකේ නැහැ. ඒ නිසා කාටවක ගුරු තනතුරක් සහ කාටවක ශිෂ්‍ය තනතුරක් මේකේ නැහැ. කාටවක උසස් තැනක් සහ පහත් තැනක් නැහැ. ඔක්කොමලා හතිර පෙනුනට පස්සේ සම මට්ටමේදී. හැම කෙනාටම වගකීමක් තියෙනවා. මේක අදට වැඩිය හිට පොඩ්ඩක් දිනු කරන්න අපි අපේ කල්යාණ මිත්‍රත්වයට උදව් කර ගන්නවා. අපේ සුතමේ ඥානයට උදව් කර ගන්නවා. අපි මෙතෙක් වරද්ද වරද්දා ගිය ක්‍රමවේදයත් අපි උදව් කර ගන්නවා. ප්‍රශ්නයක් වෙනකොට ලෑස්ති වෙලා අනේකත් උදව් කර ගන්නවා. ඒතර ගියාට අපිට තේරෙයි අපි වාගේම උත්සාහ කරන පිරිසක් මේ අපි හිතනට වැඩිය සමාජයේ ජීවත් වෙනවා. එදාට තමයි කල්යාණ මිත්‍යා දකින්නේ. එදාට තමයි කල්යාණ මිත්‍යා මුණ ගැහෙන්නේ. එදාට තමයි කල්යාණ සද්ධර්මයක් ඇහෙන්නේ. මෙතෙක් කල මුණ නොගැහුනේ Taman ළඟ කල්යාණ ධර්ම නැති නිසා. මෙතෙක් මේක නැහැ වුනේ Taman නාහපු නිසා. ඇහුවේ අනවශ්‍ය දේවල් නිසා. ඒ නිසා මේක පෙළ ගැහිලා එනකොට පරිසරයෙන් ඒ වාගේ අනුග්‍රහ ලැබෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාව මේ දේශනා මාලාවේ නැත්තම් දේශනා දෙකේ අවසාන දේශනාව සිළු දිනාට මේ තබුප පියවර පිළිබඳව Tamanටම සතුටක් ඇති කරගෙන ලැබිච්ච දේ තව තවත් දියුණු පවණු කරගෙන කුසල රාශිය නැත්නම් අධි කුසලයක් පාඩපත් කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා